ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි 9 වෙනි වතාවට ධර්ම දේශනාවක ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්‍රයි නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භ පච්චයාති අනාර ආරම්භානං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝති තී කරුකටීතු අපේ ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ද්විතානපස්සනා සූත්‍රයට අනුව පසුගිය දවස් 8 කාරණා 9ක් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒ වයිදී එක ධර්මතාවයක තියෙන පැතිකඩ දෙක පිළිබඳව සමානුකු සමානපාතිකව දැක්මක් එහෙම නැත්නම් නොසලෙන දැක්මක් සාධාරණ දැක්මක් තියෙනවා නම් ඒ කාරණේදී දුක හට ගන්න හෝ දුක ගෙවන් කිරීම කියන දෙකම එක විදියටයි පහළ වෙන්නේ. ඉතින් අර නොදැනුවත්කම නිසා අපි දුක හට ගන්න පැත්ත අල්ලනවා. දුක නැති කරන පැත්ත ඊට සාපේක්ෂ වෙන තැනක හොයනවා. නමුත් මේ දෙකම එක තැන හටගන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සාධාරණව බලනවනම් යහ දක්මකින් බලනවනම් සමහිතකින් බලනවනම් ඒ තමන් අල්ලා ගන්න පැත්තේ තියෙන මෙතේ කලල්ලා ගත්ත පැත්තේ තියෙන වැරද්දත් ඒ අල්ලා ගැනීම නිසා අතහරින්න වෙච්ච පැත්තක් තියෙනවා ඒ බව දන්නෙත් නැහැ ඒ බව අවදි වෙච්ච ගමන් තේරෙන්න පටන් අර ගන්නවා ඕනම චිත්තක්ෂණයක නිවනට දොර ඇරලා තියෙනවා ඕනම චිත්තක්ෂණයක අපායට දොර ඇරලා තියෙනවා කියන්නේ ඉතින් එනේන චිත්තක්ෂණය අපි අර පුරුද්දට හැබැයිට අර පුරුදු දුක් දෙන පීඩනය දෙන දැවිලි තැවිලි දෙන පැත්ත අල්ලගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ඒකේ ඒ අල්ලන ක්‍රමයේ අනුවම ඒ ක්‍රමය හොඳට විස්තර කරලා ਸਰවඥාන් වහන්සේ ඒකෙම අනිත් පැත්තක් මේ නිසා එකක් අල්ලන්න යාම නිසා අනිත් එක අතහැරෙන බවත් ඒ නිසා අල්ලීමකින් තොරව දෙකම දිහා බලන්න පුළුවන් දර්ශනයක් මේ විපස්සනාවේ තියෙන බවත් ආන්නේ බැලුවොත් එහෙම දෙකෙන් එකක්වත් ඒක ගන්න මේක ගන්නත් නැතුව හිටියොත් Tamanට ඕනම වෙලාවක ඒ පැත්තේ දුකත් මේ පැත්තේ දුකේ නැත්නම් ඒ පැත්තේ දුකේ හට ගැනීමත් මේ පැත්තේ දුකේ නිරෝධයක් තියෙනවා. නැත්නම් මේ පැත්තේ නිවන තියෙනවා, ඒ පැත්තේ අපාය තියෙනවා නැත්නම් සංසාරේ තියෙනවා. මේ දෙකටම හැම කෙනෙකුටම සමාන අවස්ථාවක් තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි කසපට ගහගෙන සන්නහා බැඳගෙන යුද්ධයට ලෑස්ති වෙන්න ඉස්සර වෙලා මේ දැක්ම හදාගත්තොත් මේ විදියට එකකට රුචි කිරීම නිසා ඒක වහලාගෙන අනිත් පැත්ත ආවරණය කරන ගතියක් මේ හිතේ තියෙනවා අන්නේ බව දැනගෙන එimhe එකක් පැක්සයක් ඇවිල්ලා ඒක හිත යටපත් කරන්න දෙන්නේ නැතුව ඒ වගේම ඒ නිසා යටපත් වෙන අනිත් පැත්තට අසාධාරණයක් සිදු වෙන්න දෙන්නේ නැතුව මේ සම බැල්මට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක නිසා පූර්ණික මොනලින් තොරව ඒක රැඩිකල් වාදීව සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පූර්ව නිගමන අනුව සම්ප්‍රදායට ගියොත් අපි අල්ලන්නේම දුක දෙන පැත්ත දුක හට ගන්න පැත්ත තමයි අල්ලන්නේ ඉතින් යනවා සරුවචනාංශයේ මහා කරුණාවෙන් උනාසේ කාරණා කීපයක් අත්දැකීම් කීපයක් ධර්මතා කීපයක් ගැන හරපානවා ඒ සෑම තැනකදීම යෙදුවේතාවේ දැකගත්තයි ඊට ඒ කාරණා ගොඩක් ඇති සරුවචිතාඥාණයට නමුත් මේ සාමාන්‍ය පු탁ජනයට එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සයාට ප්‍රසිද්ධ කාරණා ටික තමයි ගෙනහැර දක්වන්න යන්නේ. ඉතින් අද ඉදිරිපත් කරගත්ත කාරණාදී ਸਰවඥාන්සේ දෙන වචන තමයි ආරම්භ කියන වචනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් සිංහලේ අපි ආරම්භ කියලා වචන සිංහලෙන් ආරම්භනවා ආරම්භය කියන වචනේ තියෙනවා. මොකද මේ අපි මේ ද්වේතානුපස්සනා සූත්‍රය මේ ආරම්භ කියන කාරණා බලුවාම මේක ටිකක් ඊට වැඩිය ගැඹුරක් පෙන්නලා තියෙනවා. ඉතින් ඔහොම අපි ධාමාන්‍යයෙන් දන්නවා භවනාව පටන් අරගන්න ආරම්භ ධාතු වීරිය තියෙනවා. අපි ඉඳලා කාම ලෝකේ ගත කර කර ඉඳලා මේ කාම ලෝකේ ගත කරාට අංග සම්පූර්ණ අපට අරසාවක්, සැපක් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාම ලෝකෙන් తాවකාලිකව හෝ <clears throat> ස්ථිරව හෝ නික්ම යෑමට ආරම්භ ධාතු වීර්ය කියලා කියනවා. ඉතින් එතනදී ඒ කෙනා කාම ලෝකයේ කාම භෝගීන්ට යන ගමනට ප්‍රතිපක්ෂ ගමනක් ආරම්භ කරනවා. ඉතින් ඒක පෙන්වන්නේ හොඳ පැත්තක් විදිහට. එහෙම නැත්නම් මේ Brahmacharya ජීවිතයකට, සිල්වන්ත ජීවිතයකට, සමාධි ප්‍රඥා ජීවිතයකට ආරම්භයක් ලබනවා. නමුත් මෙතන කියලා තියෙනවා යං කිච්ච දුක්ඛ සම්භෝධි සබ්බං ආරම්භ පච්චය. මේ ආරම්භන ලද දෙයින් තමයි එනතාක් දුක් කියන්නේ කියලා. එතකොට මේ ආරම්භ ධාතු වීර්ය වගේ ආරම්භීමේ තියෙන සුදු හොඳ පැත්තකොත් ඊට සාපේක්ෂව තවත් ආරම්භයක් තියෙනවා. ඒ ආරම්භය සියලු දුක් කින දෙන පැත්තත් බලනකොට ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා කම්ම කර්ම රැස් කරන සුළු ආරම්භ මෙතනින් සඳහන් කරන්නේ. අර ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ කර්ම සාදුක් ගෙවන් කිරීම සඳහා කරන ආරම්භයක්. එතකොට අනික් ආරම්භ කර්මතා දුක් රැස්කරන කරන ආරම්භ. ඉතින් ඒක නිසා අපි දන්නවා අබිනිෂ්ක්‍මණය නැත්නම් ඒකම්ම සංකල්පය කියලා යහපත් මනසකට එන සංකල්පයක් තියෙනවා. සම්මාදිට්ඨිය හරි ගියාම එන නෙක්ඛම්ම සංකල්පය අපි ඒක සාමාන්‍යයෙන් සිංහල කමෙන්ටන ගිහි ගෙයින් නික්වීම කියලා. ඇත්තම නික්කම්මේ කියලා කියන්නේ කායික වශයෙන් නික්මීමම නෙවෙයි. කාය විවේකයේම සඳහා නෙවෙයි. චිත්ත විවේකේ නැත්තම් හිතේ පරිඋත්ථාන කෙලෙසුත් අයින් කරන්න ඕනේ. අවසාන වශයෙන් අනුශේ කෙලෙස් අයින් කරන්න. ඒක තමයි නියම නික්මීම සිද්ධ වෙන්නේ. ඒකේ මුල්ම කොටස තමයි ගිහි ගෙයින් නික්මීම නැත්තම් ඥාති වත්තේ ඥාති පරිවර්තයෙන් සහ භවභෝග පරිවර්තයෙන් දුරවන් වීම ඒක ඒකේ අනිත් පැත්ත තමයි කාම සංකල්ප. එතකොට අපි ගීකෙන් නික්මනවා කියලා කියන්නේ කාම මෙතෙක්කල් යදී සැදී පැහැදී ගත කර කාම ලෝකයට යුද ප්‍රකාශ කරා වගේ වැඩක්. ඉතින් ඒක නෙක්ඛම්ම ධාතු ආරම්භ ධාතු කියලා තමයි මේ ආරම්භ කියන වචනේට අර්ථයක් දීම සඳහා කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ වගේ කරන්නේ නැතුව එදිනදා ජීවිතේ নানা ආකාර ව්‍යාපාර ආරම්භ කරනවා. নানা ආකාර නව ව්‍යාපෘති ආරම්භ කරනවා. මේ සෑම ආරම්භයක්ම කර්ම රැස් කරන සුළුයි, සංස්කාර රැස් කරන සුළුයි. ඒවා අසීමිත දුක් අඳක් ගෙනත් දෙනවා. නමුත් මේ ව්‍යාපාරයේ කර්ම ව්‍යාපෘති නව නිර්මාණ පටන් ගන්නකොට හිතේ පුදුම සිලිලාරයක් තියෙනවා. අලුත් දෙයක් පටන් අර ගන්නකොට ඒ සිලිලාරේ අපි කොච්චරමක් කරනවද කියනවනම් මේ අහක යන දෙයක් නේද මේ ඔළුවේ දාගන්න හදන්නේ මේ ආරම්භ කරන්න පුළුවන් වුණාට මේක නතර කරන්න මට බෑ නේද කියලා කන්දක් උඩට ගිහිල්ලා ඒ කන්ද මුදුනේ සිකරේ තියෙන ගලක් බුරුල් කරලා අල්ලයට තල්ලු කරනකොට හරි සන්තෝෂයක් තියෙනවා. නමුත් ගල වලෙන් උඩට ආවිලා පෙරලෙන්න පටන් ගත්තට පස්සේ මොන තාලෙන්වත් නැත කරන්න බෑ. ඒක ඊට පස්සේ ගන්දනව තලාගෙන අම්බරවගෙන යනවා පල්ලයට. ඒ නිසා යාට කරනවා නම් කරන්න තියෙන එකම දෙයයි ආරම්භ කරන්න ඉස්සෙල්ලා බේරුම් තේරුම් කරගත්තොත් මේකල යන්න පටන් ගත්තොත් පල්ලයට මට විනෝදයට ගලවන්න පුළුවන්. බලෙන් මුස්සලා බිම උඩ දාන්නත් පුළුවන්. ඉතුරුනාට පස්සේ නම් නැත කරන්න බෑ. ඒක නිසා මට ਸਰව බලධාරීත්වයක් තියෙනවා ආරම්භ නොකර ඉන්නවා. ආරම්භ කරුවාට පස්සේ මම වැඩේට දාස වෙනවා. මට හානි නොවුනට ඒ ගල පුදුම වේගයක් ගන්නවා කියලා. ඒකට චිත්තු මට මතකයි සම්දර්ශනයක් නැත්නම් චිත්‍රපට ජවනිකාවක් මතක් වෙනවා. අපි පුංචි කාලේ <clears throat> ඒ දවස්වල හැමදාම වෙසක් එකට අඟුලිමාල කියන චිත්‍රපටිය සිංහල ශබ්ද කවල ඉන්දියාව හැදුව චිත්‍රපටියක් හුඟක් වෙලා පෙන්වන එකක්. ඒකේ මේ හැම චිත්‍රපට ශාලාවෙන් වගේ පෙන්වනවා වෙසක් කාලේට. ඉතින් මට මතකයි මට දැනුම් තියෙන තියෙන කාලේ කියලා බලනකොට ඒ දර්ශනයක් පෙන්නනවා සර්වචන් වහන්සේ සහ අඟුලිමාල හමු වෙන එකක් ඒක චිත්‍රාගාරයක් ඇතුලේ කරපු දෙයක් භාරත් භූෂාන් කියන නළුවා ඉන්නේ මේ අඟුලිමාලට බුදුජාන විශ්වයට පෙන්වන්නේ පිළිමයක්. බුදුන්සේ පිළිමයක් අත උස්සගෙන වාඩි වෙලා ඉන්න පිළිමයකට ඉතින් එතෙන් ඒ දර්ශනයට කඩාගෙන වදිනවා අඟුලිමාල මට මේ ලෝකේ ඕන දෙයක් කරත හැකි. මම ලා කන්න සේනාවකටවත් බෑ රජෙකුටවත් බෑ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේට අභියෝග කරනවා. ඉතින් මැටි බුදුහාමසු කෙනෙක් ඉන්නේ පිළිමයක්. ඒ දර්ශනේ හැටි. ඒතකොට පිටිපස්සෙන් කඩක් කැයිලා කියනවා උඹට පුළුවන්ද ওই පිටිපස්සේ තියෙන ගහේ කොලයක් කඩන්න කියලා. එතකොට මේ නළුවා හැරිලා කොළ මිටියක් එක සැරේට දැහ ගන්නවා. ඒතකොට කියනවා පුළුවන් නම් එක කොලයක් හයි කරන්න කියලා තුන තන ආයසරය. එතකොටම ඔක්කොම උගලන් බහලා කොල ටික අතින් මිදිලා කල්පනා වෙනවා. අන කඩන්න පුළුවන් වුණාට ඒක හදන්න බෑ. කොලයක් ගැලෙවට පස්සේ ඉතියා කල්පනා කරා නම් ගලවන්න ඉස්සර වෙලා කොලේ කඩන්න ඉස්සර වෙලා මේ ප්‍රශ්නයකට මට මුහුණ දෙන්න වෙනවයි කියලා. කොලේ කැඩුවට පස්සේ ඒ කටහඬින්ම කිව්වොත් එහෙම පොඩුවන්නව හයි කරපන් කියලා ආයෙ කරන්න බෑ. අන්න එවැනි ආරම්භ ඒකාන්තයෙන්ම කර්ම රැස් කරනවා සංස්කාර රැස් කරනවා අපි ඒක දැනගෙන නෙවෙයි මේ විවිධාකාර ව්‍යාපෘති ආරම්භ කරන්නේ ඒ වගේම නව නිර්මාණ ආරම්භ කරන්නේ අලුත් වැඩ කටයුතු ආරම්භ කරනවා මොකද ඒක හරි සිලිලාරයක් තියෙනවා ඉතින් මේවා සාමාන්‍ය එදිනදා ජීවිතේ පේන්ට තියෙන අපිට මේ ආරම්භ කියන වචනෙට අර්ථයක් ගන්න පුළුවන් දේවල්. නිසා අපි දෙයක් පණින්න පෙර හිතා බලනවා මිස ඒක පටන් ගත්තට පස්සේ ඒ පුදුමාකාර වේගයක් ඇවෙනවා. ඒ වේගය කොච්චරද කියනවනම් ඒකේ අනිත් පැත්ත පෙන්වන්න නැතු යනවා අපට. ඒකේ වෙන දේවල් මොනවත් පෙන්වන්නේ මේ ආරම්භ කිරීමේ සිලිලාරය. ඊට වැඩි තවත් එක පැත්තක් මේකෙදී අපිට තේරුම් ගන්න පුළුවන්. අපි මේක කරගෙන ආග දැනගෙන ආපු විදිහට අපිට ස්පර්ශ මට්ටමේදී අල්ල ගන්නත් බැරි වෙනවා හිත පිටපොට යන එකක්. සුෂ්ණා මට්ටමෙත් අල්ල ගන්න බැරි වෙනවා. උපාදාන මට්ටමෙත් අල්ල ගන්න බැරි වෙනවා. අපි පුරුද්දට ස්පර්ශ කරනවා සීමාවක් නැතුව, තණ්හා කරනවා සීමාවක් නැතුව, උපාදාන කරනවා සීමාවක් නැතුව එනිසා අපි භවෙන් භවයට යනවා. එහෙම වුණත් මේ ආරම්භ කියන වචනේ ප්‍රයෝජනයක් අනුව අපට සාන්තියක් ලබා ගන්න තවත් ඉඩක් තියෙනවා. බුදුරජාණන්සේ මේක ආරම්භ කියන වචනයට ආස්තික අර්ථයක් දීලා සාරම්භ කියන වචනයක් සාකච්ඡා කරන ආරම්භ සහිත පුද්ගලයා සාරම්භ කියන වචනේ. ඒකේ කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත. අතෝ ඒසපත්තෝසේ නිබ්බාණං සාරම්භෝ තේ නවිජ්ජති කිය. ඒක කියන්නේ අපි පස්සේ වචන අතරේ ඉස්සලා සචේ නේරේහි අත්තානං කංසෝ උපහතා යත. කංශ භාණ්ඩය කියලා කියන්නේ ලෝහ හැලි හැලියකට. නැත්තම් තඹක් හරි පිත්තලෙන් හරි යකඩෙන් හරි හදපු මුට්ටියක් නැත්තම් පාත්‍රයක් වගේ එකක්. ඒකේ තියෙන ගතිය තමයි ඒකට තට්ටු කරපුවාම දෝංකාර වෙනවා. ඒක ඒක ඝනව පාත්‍රයේ තියෙනවා කියලා අපි බලන්නේ තට්ටු කරලා බලපුවාම නින්නාද දෙනවනම් ලෝහ භාණ්ඩයක් ඒක ඝනයක්. ඒක ඕනේ මුට්ටියක දෙනවා වලම් මුට්ටියකුණක් තියෙනවා තට්ටු කරපුවාම බුදුරජාණන්සේ කියනවා යමකට තට්ටු කරපුවාම ඒක නින්නාද දෙනවනම් ඒක ඒක ඝනයි කියලා. යම් තැනක මේක පැලිරක් ගියොත් එම තට්ටු කරපුවාම නින්නාද දෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා උඹේ ආත්මය ඔබ ආරක්ෂා කරපන් කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ කවුරු ඇවිල්ලා ගැහුවත් ඒකට ඒකෙන් නින්නාද දෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් එකට එක කියන්න එපයි කියලා. අපි යම් තැනක අනුන්ගේ දෝෂයකට හරි තමන්ගේ දෝෂයකට හරි කියන කිනකට පත්තුතර බඳින්න ගියොත් එකට එක කියන්න පටන් අරගත්තොත් ඒකට බුදුදහමේ පාවිච්චි කරන්නේ සාරම්භ කියන වචනේ. ඒ නිසා අපි අහන අහන දේවල් වලට දැනෙන දැනෙන දේවල් වලට වහා ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් ඒකේ නා දැඩි ආත්මයක් සහිත ඒක ගැන ආත්ම දෘෂ්ටියක් සහිත කෙනෙක්. මම ආයනයක් සහිත කෙනෙක්. එහෙම නැත්නම් සක්කායක් සහිත කෙනෙක්. එහෙම කෙනාට තට්ටු කරපුව ගමන් කිලෝරක් නැතුව ඒකට පත් උත්තර දෙන්න ඒක ඒකේ මනසට තේරෙන්නේ නැහැ. ඒකට අර නිකන් විහිළුවක් තියෙනවා. ඒ මනුස්සෙක් ඉන්නවල ඒ මනුස්සගේ ප්‍රශ්නයක් අහපුව ගමන් උත්තරයක් දෙනවා වෙනකොට ප්‍රශ්න තුනක් අහනවල ඒ මනුස්සයා ආයෙත්. ඉතින් ඒක අහලා පුදුම මනුස්සයෙක් දැකලා එයායින් ඇහුවලු ආයිෂේ මේ තමුසුගෙන් ප්‍රශ්නයක් අහුවොත් තමුසු උත්තර තුන ප්‍රශ්නට උත්තර දෙනවාට ප්‍රශ්න තුනක් අහනව නේද කියලා. කවුද? මමද? තමුසුර කවුද කියන්නේ? ඒකට කියනවා සාරාම්භය කියලා. දැන් මොනම දෙයකටවත් නැහැ පෙනේ පොඹ ගත්ත නායක වාගේ. ඉතින් මේක අපි දන්නවනම් අපේ දිනදා අල්ලාහ් සල්ලාපයකට යොමු වෙච්චා. ඉස්සජනකට යොමු වෙච්චාම කවුරු මොන විදියෙන් ඇවිල්ලා කොක්ක ගැහුවත් අපි ඒක මේ සාරම්භය නැතර කරගන්න ගන්නවා. ලෝකේ කියලා කියන්නේ බුදුජානන්සේ බුදු වුණාට පස්සේ කියපු වචනක් තියෙනවා. මම කොච්චර ලෝකෙන් එක නොගැටී ඉඳ ගියත් ලෝකයා මයිත් එක ගැටෙන්නේ කවදාවත් නැතර කරන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් එහෙම කිව්වනම් අපි වගේ නරපණුවෙකුට අපිත් අවුස්සනකොට ලෝකයා කොහොම කොකු දානව ඇද්ද? අන්න ඒ වෙනකොට අපි ස්පර්ශයත් කළේ ඉවරයි සන්නා කරලත් ඉවරයි, උපාදාන කරලත් ඉවරයි. නමුත් අපි අඩු ගන්න මේ ආරම්භ කියන වචනේ දන්නවනම් කවුරු මොන විදියට ඇවිල්ලා කොයි ආකාරයෙන් අපිට වචනෙන් හරි ක්‍රියාවකින් හරි වෙන මනසෙන් හරි තට්ටු කරාට පස්සේ නැවත ප්‍රතිචාර නොකරනවා නම් ප්‍රතික්‍රියා කියලා මේකට කියන්නේ. ඉන්නේ ඒ කෙනාට නිවන බොහෝම ළඟයි කියලා කියනවා. ඒසපත්තෝස නිබ්බාණං සාරම්භෝ තේ නවිජ්ජති මේ කාරණාව දැනගෙන එකට එක කියන්නේ නැත්නම් ඒක නාට නිවන අතලප. නමුත් අපිට අර මාන්නකාරකම නිසා එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නිසා එතන මේ අවස්ථාවේ යම් වාසියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි වහාම එයා කතා කරලා ඉවර කරන්න ඉස්සෙල්ලා අපි කතා කරන්න පටන් ගන්නවා. අනේ ඒක කාරණාව තේරුම් අරගත්තොත් ඔය සමාජශීලී ජීවිතේ එහෙම නැත්නම් අපි ගෙදරතොර ජීවිතේ එහෙම නැත්නම් අපි රැකියා ස්ථානයේ බස් එක යනකොට ගමනක් යනකොට තමන්ගේ නිකන් අනවශ්‍ය කෙලෙස් රාශියක් රැස් වෙන්න පුළුවන් ගතියට හොඳම පලිහ තමයි අරසාව තමයි මේ සාරම්භ කරන්න එපා. එකට එක කියන්න යන්න එපා. කවුරු මොනව ඇහුවත් කියන්නා කෙසේ කිව්වත් සමන් සීබුද්ධියෙන් අහලා කෙටියෙන් ඍජු උත්තරයක් දීලා පැත්තට යන්න. ඉතින් මේක හුඟක් වෙලාට සමාජශීලී නෑ. සමාජයේ ටිකක් අයොන්දයියක් කියලා එකක් තියෙනවනේ. අයොන්දයි කියලා අහන්නේ දොස්තර කෙනෙක් වශයෙන් නෙවෙයිනේ. කොහොමද සපසනීප කොහොමද කියලා දොස්තර මහත්තයා අහන එකේ තේරුමක් තියෙනවා. කවුරුත් අහන්නේ කොහොමද සපසනීප කියලානේ. ඒක ඉතින් අර අයොන්දයියට කියන එකක්. නමුත් ඒ වගේ උදාසීන දැනකින් පටන් අරගෙන අපි කොතනින් කෙලවර වෙනවද දන්නේ. නිසා යෝගාවචරය ළඟ තිබිය යුතුයේ සාරම්භ නැති ගතිය නැත්නම් ඒ යෝගාවචරයට කවදාකවත් හුදෙකලාවක් ලැබෙන්නේ නැහැ. කවදාකවත් ඒ යෝගාවචරයට මනසේ පිරිච්ච ගතියක් ගන්න බෑ. හැම වෙලාවෙම හැම ගහපු එළදෙනක් වගේ ගොඩ හිටියොත් මැස්සවයි. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු කනවා. බුදිය ගත්තොත් බිම් පණුව කොටනවා. වතුරට වැස්සොත් මාළුව කොටනවා. හැම පැත්තෙම හැම ගහපු මේ එළදෙනක් වගේ දුක් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක වළක්වන්න බෑ මොකද අපේ පරණ අපි සම්බන්ධතා තියෙන නිසා. නමුත් මේ සාරම්භ කියන වචනේ තේරුම් ගන්න නැත්නම් ආරම්භ කියන වචනේ තේරුම් අරගෙන අලුත් ව්‍යාපෘති විතරක් නෙවෙයි අලුත් වැඩසටහන් විතරක් නෙවෙයි නව නිර්මාණ විතරක් නෙවෙයි කවුරු Taman ළඟට මොන බෝලයක් දැම්මත් Taman ඒ බෝලේ සෙල්ලම් කරන හැටි දන්නවනම් වැඩි දුරද කියන්නේ නැති වෙන තාලෙට මම හිතනවා මල්ටි ටාස්කින් නැත්නම් සමාජශීලී ගත කරන ජීවිතයක් ගත කරන කෙනාට ලේසිම වැඩේ තමයි ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ ලේසිම ක්‍රමය. ඉතින් ඒකම තමයි ඇත්තටම මේ ගුරුසු විදියට කියන්නේ කැලේකට රින්ගන්නේ කියන්නේ මොකද ගස් කොළන් කවදාකවත් එකට එක කියන්නේ නැහැ. ජීවනසය මොනවාරි කිව්වත් ගස් කොළන් කවදාකවත් මුකුත් කියන්නේ නැහැ. ගඟකට බනින්න ගිහිල්ලා පුළුවන් තරම් කුණු හරපෙන් ජේම්ස් ගන්ගේ හරි ජරාවනේ ගියාම පේන්නේ නැද? කුණු අරපෙන් බයින බඩට ගඟ කවදාකවත් වචනයක් කියනවා. විමයිනියකෝ දැන් මේ ගුණ එකල තොපිනවද බණින්ද කියලා ගඟට කොච්චර කීයද කියලා. කද්දාකක් කියන්නේ. ආඩවි ආපෝ තේජෝ ආය මොනක්ක් කියන්නේ. ඒ නිසා ඉවත් එක ගත කරනකොට ඒගොල්ලෝ කවදාකවත් ආරම්භ කරන්නේ. අනිත් එක තමයි මේ තිරිසන්නුන්ටත් කතා කරන්න බැරි නිසා ටෙන්ෂන් එකක් නැහැ. කතා කිරීමෙන් තමයි මේ සේර වෙන්නේ. ඒකටත් අපි අහිංසක අපි පාරට යන්නේ කවුරුත් හම්බ වෙන කතා කරන්නේ වෙනවොත් පාරේ ඉන්න ඔක්කොමලා අපිට කතා කරනකොට මේ සාරම්භ කියන වචනේ තේරුම දන්නවනම් සචේනේ රේසි අත්තානම් කංසෝ උපහතය යතං. ඔබ හැසිරියන් බින්දිච්ච ගාන්ටාරයක් වගේ. පැලිරක්තිය ලෝ භාණ්ඩයක් වගේ, කංශ භාණ්ඩයක් වගේ කවුරු වෙලා තට්ට කරවත් නින්නාද දෙන්න එපා. මිහිරිනාද දුන්නොත් ඒක ඊට පස්සේ උඹේම විනාශයට හේතු වෙනවා. පැලිච්ච හංස භාණ්ඩයක් වගේ ඒකම තමයි ඇහුණට යමක් බීරෙක් වගේ හිටපන් කියලා කියන්නේ. ඒක බලනකොට යුතුයකම් පැහැරීමක් එහෙම නැත්නම් මෙච්චර වටිනා පින් කරලා බු කනට හම්බෙච්ච වටිනා දේ උකහාගත්තේ නැති ගතියක් නැත්නම් අනුන් තමයි මෝඩෙක් විදිහට සලකයි කියන ගතියක් විදිහට තමන්න ගොඩාක් කරුණේ ඔක්කොටම ආරම්භ වෙන වචන පාවිච්චි අපි විවිධාකාරයෙන් අපි සුදුස්සෙක් කරගන්නවා ඇවිලෙන්න. එතකොට කවුරු හරි ළඟින් ගියත් ඇති අපට කොස්ස ළඟේ මැස ගියත් ඇති කේන්තියන. ඒක අනිත් පැත්ත තමයි යම් තාක් මේ දුක් ලෝකේ හටගෙන තියෙනවනම් සියල්ල ආරම්භය හේතු කරගෙන. මේ අලුතෙන් කර්ම සහගතව සංස්කාර රැස්කිරීම නිසා ඇති වෙන දේවල්. නමුත් අර නිවනට යන්න කරන ආරම්භය නැත්නම් සිල් ලකින්න කරන ආරම්භය සමාධි ප්‍රඥාවට කරන ආරම්භය තමන් හොඳටම දන්නවා කර්ම තියෙන බව දැනගෙන ජීවන් කරන්න තියෙන ආරම්භය නිසා අපි හැම චිත්තක්ෂණෙම යමක් පටන් ගනිමින් ඉන්නේ. හැම චිත්තක්ෂණෙම යමක් පටන් ගනිමින් ඉන්නේ. අන්නේ පටන් අරගෙන තියෙන්නේ කෙලස් ගෙවන පැත්තට ආරම්භ ධාතු පැත්තටද නැත්නම් සංස්කාර සහ කර්ම රැස් වෙන පැත්තටද කියන එක තේරුම් ගතට පස්සේ තමයි අපිට ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ. එතකන් අපි ක්ෂණ සම්පත්තිය උඩ වසුරු හෙලනවා. ලැබෙන ලැබෙන චිත්තක්ෂණයට ඉස්සරහින් ගෙනාවු කර්ම දා ගන්නවා. අනුන්ගේ කර්ම දා ගන්නවා. අතර මෙතන තියෙනව දා ගන්නවා. දාලා ඒක ජරා කර ගන්නවා මේ නවේ තාක්ෂණ යෝගයේ ලෝකේ කියලා කියන්නේ IT ලෝකේ කියලා කියන්නේ ලෝකේ හැම තැනම තියෙන කුණු කන්දල් ඕන වෙලාවක Taman ගලුවට දා ගන්නවා. ප්‍රවෘත්ති අහන්න පුළුවන්, පත්‍ර කියවන්න පුළුවන්, නවකතා කියවන්න පුළුවන්, ටෙලිවිෂන් බලන්න පුළුවන්. ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? අර ලැබෙන හැම චිත්තක්ෂණයම තමන්න කිසිම අදාළතාවයක් නැති. ලෝකේ කියන කුප්පම තුච්චම පාහරම දේවල් ටික එක විනාඩි පහකට දාලා ඒගොල්ලෝ එක කියවන්න කරන හදිස්සිය බලන්නකො. නිවුස් කියවන කට්ටිය පුදුම හදිස්සියකින් විනාඩි 5 ඇතුළත කක්ක ටික දාලා යන්න හදන්නේ. පුදුම කුලප්පුවක් තියෙන එකට වචනේ එහෙම කරන්න බෑ වටපිට බලන්න බෑ හම්බෙච්ච වෙලාවේ ඒ තරම් ඉතින් නිවුස් දවසට කොච්චර තියෙන හැම එකේ මේ තක්කමුක්කෝ තියෙනවා. ඉතින් අපි බොහොම ආශාවෙන් ගිහිල්ලා අපේ වාදනේ තියාගෙන ඉන්නවා. අනේ මේකට ටිකක් දාලා යන්නකො. මේ සියලු වැඩ නතර කරලා. උයන බත් එක රොස් වෙනවා අර කුස්සියේ. දුවන ගිහිල්ලා කියනවා අනේ කක්ක කරනවා නම් මේක ටිකක් දාලා. ඒ ටික නැතුව ඉන්න පුළුවන් නම් අද හරි අමාරු ඇත්තටම කියනවා නම් අරණ්‍ය වාසී පැවිදි ජීවිතේ ගත කරත් IT ටෙක්නොලොජි එක නැතුව ඉන්න බෑ. ඒ තොරතුරු දීම මිනිස්සු හිතන්නේ ලොකු සාන්තියක් කියලා. දන්නේ නැති කෙනාට මේ පත්‍රේ යන ප්‍රවෘත්ති එයා තව කෙනෙකුට ගිහිල්ලා කියනවා. එයා ප්‍රවෘත්ති නියෝජිතෙක් වගේ. ඒ නිසා කැලේ අරණික හාමුදුර කෙනෙක් හිටියත් ආගර යුතුයකම තමයි ස්වාමීන් වහන්සේ දන්නේ අර මේක මේ වෙලාවේ. ඒ මයින් ඇවිල්ලා වුණා මං කියපාර මේ කී වෙලාවේදී මේ ෆ්ලොරිඩා ගිය වෙලාවේදී මයිත් එකේ භාවනා කරන්න ආව අවුරුදු 9ක විතර ළමයි මයිකල් ජැක්සන් මැරලා ගියා. මම මයිකල් ජැක්සන් කළුත සුදුද කියලා. ඌ ගිහිල්ලා බාප්පයෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ ආනවා මයිකල් ජැක්සන් කළු සුසුසු කියලා. එයා මට කතාලු ඇත්තටම ඉපදුනේ කළු පාටද මැරෙනකොට සුදු පාටයි. දැන් මේක මල අවුලයි මට දැන් මම දන්නේ මේ මේක මොකද්ද කියලා. පොඩි එකාට කට උත්තර නැහැ. මම ඇහුවේ නිකමට මයිකල් ජැක්සන් කළු සුදු කියලා. එදා මං යන දවසේ ආපහු කටෙන් පිට වෙන දවසේ මයිකල් ජැක්සන්ගේ ආදාහන දවසේ මම ඉතින් ටෙලිවිෂන් තිරේ දිහා බලහිට විනාඩි 5න් 5ට එකම පෙන්වනවා. මයිකල් ජැක්සන් පෙන්නනවා. ඉතින් එතකන් මම දන්නෙත් නැහැ කවුද කියලා. ඉතින් ඒක නිසා ඒ තොරතුරු වල තියෙන හොයාගෙන අවිල පහර දෙන ගතිය අපේ කටුකොන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ කිව්වේ අපි කරපු පව් නිසා ඈත ඉඳදී විෂ විදපු ඊතලයකින් මිදිනවා කියලා. අපි කොහේ හිටියත් ඒ විෂ ඊතලය ඇවිල්ලා ලොදින. ඒක පත්තරේ බලලම වෙන්න පුළුවන් නැත්නම් කාගෙන් හරි අහලා වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් වෙන්න පුළුවන් කොහෙන් හරි අවිලා එක විදිනවා විදපු ගමන් අපතුලින් අපතුලින් විශාල ප්‍රතිචාරයක් එන්න පටන් අර ගන්නවා නැත්නම් සාරම්භයක් එකට කියන්න පටන් අර ගන්නවා හිත ඇතුලේ හෝ ළඟ ඉන්න කෙනෙක් එක ඊට අපිට දිගින්වත් හරින්වත් සම්බන්ධ නැති මේ අනවශ්‍ය දේවල් අරගෙන නිතරතුරු තාක්ෂණය හරහා උතුමාකාර දුකටපත් නමුත් ඒකෙන් කියන්නේ එන හැම ආරම්භ හැමදේම ආරම්භ නැත කරන්න කියන එක නෙවෙයි. ඒ බව දැනගෙන වීර්ය ආරම්භ කරන්න කියලා. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියං ආරබදී චිත්තප්පක්ඛන්නාති පදහත්. තමන්ගේ හිතේ යම් තාක් කෙලෙස් හටගෙන තියෙනවා දැනට ඒ කෙලෙස් දුරු කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කරන චන්දං ජනේති වායමති යායමක් කරන්න චිත්තම්පක්ඛන්නාති පදහත් හිත දැඩි කරගන්න පදන් වීර්ය කරන්න. ඒකට කියනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. එතන ආරම්භ ධාතුවක් අවශ්‍යයි. ඒ වගේම අනුප්පන්නාන පාවකානං අකුසලානං ධම්මාන නෝපාදාය චන්දං ජනිති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. සුද්ධ කරගත්ත මේක පිරිසුදු භූ මේ මේ විඥාන ස්රෝතේට නැත්තම් චිත්තක්ෂණයට අනේ තවත් කෙලෙස් නොඒවා කියලා ඒකට විරිය ආරම්භ කරන්න ඕනේ. ඒ විරිය ආරම්භ කරනකොට අපි සතිය වඩනවා. ඊට පස්සේ නූපන් කුසල් ඉපදීම සඳහා අපි විදි ආරම්භ කරනවා. ඒ හදාගත්ත කුසල් වැඩි වර්ධනය වීම සඳහා විපුලකරණය සඳහා අපි ආරම්භ කරනවා. ඒ සියලු ආරම්භයි මේ කියන ආරම්භයි වෙනස අටුවාචාර්ය වංශලා පෙන්නන්නේ මෙවුව කර්ම දුරු කිරීමට කරන දේවල් සංස්කාර දුරු කිරීමට කරන දේවල් අනිත් ඒවා කර්ම සහ සංස්කාර පැස් කරන සුළු වීර්ය අන්නේ ඒ වීර්ය සම්බන්ධයෙන් බැලුවොත් අද අපිට එළියට බැසට පස්සේ කතා කරන්න කෙනෙක් ඉන්නවද කියලා සැකයි. හැම කෙනාම යෙදී ගත කරන්නේ මොනවා හරි ඒ නව නිර්මාණ කරන ඒවට තෑගි දෙන ලෝකේ හැම දෙයකින්ම වැඩෙන්නේ කාමේ තමයි. ලුවන් තරම් කාම සම්පත්තිය වඩනවා. ඉතින් ඒකට ලෝකෙම සැදී පැහැදී තියෙන හැටි බලනකොට අද විතරක් නෙවෙයි ඒක. එදා සර්වචනසේ වැඩ හිටපු ඉන්දියානු පරිසරයේ තිබුණේ ඔච්චරමයි. ඉතින් ඒක නිසා දරුවචනාංශයේ මේ දෙක යමක් හට ගන්නකොටම ඒක පිළිබඳ අවබෝධය තියෙනවා නම් ඒ කේල් ගහ ගන්න දැනේ පොල් ගහ ගන්න දැන කියලා අල්ලා ගන්න පුළුවන්. අන්න ඒකෙදී යම් තැනක මේ කෙලස් කහටක් තියෙනවා නම් එහෙම නැත්නම් සංස්කාර කර්ම රැස්න ගතියක් තියෙනවා නේද? චේතනා තියෙනවා නම් අන්නේ චේතනා තණ්හාවටද බර වෙලා තියෙන්නේ, දිච්ඡියටද බර වෙලා තියෙන්නේ, මානෙටද බර වෙලා තියෙන්නේ කියලා අල්ලගන්න පුළුවන්. නැත්නම් අපි ආශ්‍රය කරන කට්ටිය අපිට පෙන්ලා දෙනවා නම් මේ වෙලාවේ. ඔය කතා කරන කතාව මේ තණ්හාවට බරව කතා කරන්නේ, ඔය මානෙට බරව කතා කරන්නේ. එහෙම නැත්නම් ඔය දෘෂ්ටියට බරව කතා කරන්නේ කියලා අල්ලගන්න පුළුවන් නම් අපේ තේරෙයි මේ එකම චිත්තක්ෂණයක්වත් එකම වචනයක්වත් එකම ක්‍රියාවක්වත් නැහැ. සාරම්භය නැති ආරම්භයක් නැති. ඉතින් ඒක තමයි කියන්නේ භාවනා කරනකොට යමක් නොකර කෙරෙන දේ දිහා බලන්න. ඉතින් මේ ආරම්භ කියන්නේ අලුතෙන් කර්ම රැස් කරන්න පටන් ගන්නවා. අලුතෙන් කර්ම රැස් කරනකොට ගැසපට ගහ ගන්න එකට ආරම්භ කියලා කියනවනම් ඒකට සමා අනිත් පැත්තේ වචන කියන්න පුළුවන් අවිරුද්ධ කියන වචනේ. කවුරු මොනවා කිව්වත් ඒකට විරුද්ධ වෙන්න එපා. කවුරු හරි කිව්වත් එහෙම මේ අම්මා මරණේක හොඳයි. හොඳයි. ඉතින් කමන්නේ නැහැ. ඔයාට හොඳ නම් හොඳයි. ඉච්චා. අපි කියන්නේ නරකයි අම්මා මරණේක නරකයි. ඒ අපි මොන පදනමක ඉඳලා කියන්නේ? බුදුජානනාතිකේ දෙනවා නිවන් දකින්න අම්මයි තාත්තයි මරන්න ඕනේ කියන්නේ. ඉතින් ඒකත් ඒ වන්සයා කියන්නේ ඒ අදහස ඉද දන්නේ නැහැ. අම්මා කියලා තණ්හාවට තාත්තා කියන්නේ අවිද්‍යාවට. ඉතින් ඒකට බුදුහාම කියනවා අවිද්‍ය අම්මයි තාත්තා මරන්න තු නිවන් දකින්න බෑ. ඉතින් ඒ නිසා දාමරිකෙක් ඇවිල්ලා කියනවා මං අම්මා මරන්න යන්නේ කියලා ඉතින්. උඹට හොඳටම මරාගන්නේ ඌ තණ්හා මරන්න හදනවද නැත්නම් වැදුවම මරන්න හදනවද අපි දන්නේ නැහැ. ඒ නිසා කාටත් ඕන දෙයක් කියමේ හැකියාව තියෙනවා. නමුත් මට නෑ සුද්ධවන්තයෙක් හැකිය අවශ්‍යතාවයක් ඕ. වරයක් දීලා යා හදන්න. අන්න එතනින් තමයි මේ අපි මේ නෑදෑයින් නිසා, දුවදරුවන් නිසා, යාළුවන් නිසා පුදුමාකාර ආරම්භයක් කරනවා. අපි හිතනවා අපිත් එක්ක ඉන්න ඔක්කොම සදාචාර වෙන්න ඕන. අපිත් එක්ක ඉන්න ඔක්කොම දියුණු වෙන්න ඕන. අපිත් එක්ක ඉන්න ඔක්කොම සාධාරණ වෙන්න ධාර්මික වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවත් හිතපු නැති එකක් ඔය. බුදුඥානසේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකේ මේ සම්මාදිට්ඨිය වලින් අඩුවන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය. හොඳ දේ කෙරුවොත් හොඳ ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ලැබෙනවා කියන මේ මූලික ප්‍රාථමික සම්මාදිට්ඨියත් ලෝකේ හැමදාම සුළුතරයකට. එනිසා මේ බෞද්ධ රාජ්‍යයක් හෝ බෞද්ධ ලෝකයක් කියලා කියන්නේ බුදුරජාණන්සේගේ ඥාණයට බඳන්න කරන්න බැරි එකක් කියලා. ඉතින් එහෙම බුදු කෙනෙක්වත් අත නොතබන දෙයකට තමයි අපතිය අපි අත තියන්න හදන්නේ ලෝකෙම සිල් රැකන්න හදනවා. නැත්තම් ලෝකෙම සමාධිගත කරන්න හදනවා. ලෝකෙම ප්‍රඥාගත කරන්න හදනවා. එතකොට අපිට ඇති වෙන මේ ආරම්භය විශාල කොච්චරද කියනවනම් එන බාධක රාශිය නිසා අපේ චිත්තක්ෂණය බේර ගන්න හම්බ වෙන්නේත් නැහැ. අපිට විවේකයක් ලැබෙන්නේත් නැහැ. ඉතින් මේක සම්බන්ධව එකතු වෙලා කරනවා නම් කතා ධම්මීවා කතා. මෙන්න මේ අල්පේච්ඡතාවයට බර වෙන, විරියාරම්භයට බර වෙන කතා කතා කරන්න. එහෙම නැත්නම් අජීවවත් උන්නිභාව. එහෙම සාකච්ඡාවට සම්බන්ධ නොවි තුෂ්ණිම් භාවෙන්නේ. ඉතින් ඒ ඒ ඒ වාගේ ලෝකයක තමයි අද මෙච්චර ජනමාධ්‍ය තියෙන්නේ. මෙච්චර ක්‍රමසා විදි තියෙන්නේ. ඌයි කවදාකවත් අඩුවීමක් වෙයි කියලා හිතනවා. ජනමාධ්‍ය වල මේ ටෙලිවිෂන් එකේ channels ගන්න අඩු වෙයි, පත්‍ර ගන්න අඩු වෙයි, රේඩියෝ ගන්න අඩු වෙයි, කද්දාකවත් නැහැ. ඇත්තටම හිතුවා මිනිස්සු මේ චිත්‍රපටි දිනු වෙනකොට, ටීවී දිනු වෙනකොට නව කතාවේ කිරීම අඩු වෙයි කියලා. කිසිම අඩුවක් කළා නැහැ. නව කතාවට තියෙන ආශාව චිත්‍රපටිය බැලීමෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද අපිට ඕන කොහෙන් හරි මේ හිත විවේක වෙන්න දැන් නැතුව කුප්පල තියාගන්න. ඉතින් කුප්පල තබගෙන තමයි මේ දොරට විවෘත කරලා දිනවා. අපි වාදනය රැඳිලා ගයක් ගයක් ආහන පින්න පාත යනවා වගේ හැම ජනමාධ්‍ය කෙනෙක් ගාඩ කියලා කියනවා මේකට ටිකක් දාන්න කියලා. ඉතින් ඒක ලියලා කියනවා රැයට නිින්ද යනකොට දත් මිටි කැවෙනවා මොකද ඒ කියන්නේ. දවල් තිස්සේම කරන්නේ ආරම්භය. ඒ ආරම්භය කොයිද හිතට පිවිකයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ආරම්භය නිසයි දුක් හටගන්නේ. ඒ නිසා සබ්බාරම්භං පටිනිස්සති. සියලු ආරම්භ කිරීම අත්හැර දමලා අනාරම්භේ විමුක්තියෝ පැමිණි දුක් පැනිරහයි කියලා පැමිණිච්ච දේ බාර ගන්න ගියාම ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. කිසිම දෙයකට විරුද්ධ නැත්නම් ඒකට කියනවා සාමීච ප්‍රතිපන්න කියලා. අපි ඔක්කොම එකතු වෙලා යම් ගිවිසුමක් ගත්තනේ ඒකට යස් කියාගෙන ඉන්නවා. ඒක මේ ගැළපෙන බියවස්තාවක් නැද්ද කියන එක සමූහය කරගන්න දෙයක් කරගත්තා වෙයි සමූහයෙන් අහගන්න කොහොමද මේ වෙලාවේ මොකද්ද කරන්න තියෙන ආ ඒක කිව්වා ඉවරයි. අදාකත් ඒවා හදන්න දඟලන්න ගියොත් අපිට සම්මුතියේ අනවශ්‍ය අනවශ්‍ය ප්‍රශ්න මතුවේ. ඒ නිසා සාමීච ප්‍රතිපන්න වවුලයිගේ දෙත්ත ගියා නම් එල්ලිලා ඉන්න. රෝමෙට ගියා නම් රෝම කෙනෙක් වගේ ඉන්න. රෝමෙට ගිහිල්ලා බුද්ධඝම පතුරවන්න යන්න එපා. වවුලයිගේ දෙත්ත ගිහිල්ලා පුටු ඉල්ලන්න යන්න එපා. ඊය ගමන් ඉතින් ආරම්භ තමයි. ඒ විදිහට එහෙම නැත්තම් කියනවා අරණ ප්‍රතිපදා කියලා. රණ කියලා කියන්නේ රණ්ඩුවට අරණ ප්‍රතිපදා කියලා කියන්නේ සාමයේ වෙනුවෙන් ඕන කවුරු හරි එනකොටම බැන්නත් කරන්න දෙයක් නැහැ. ගැහුවේ නෑනේ. දැන් ගැහුවොත් කියන හොඳයි කමන්න මැරුවේ නෑනේ. මැරුවොත් කියලා කියනවා මම අතින් පයින් ගහලා නෙමෙයි ආයුධයෙන් මැරුවේ නෑ. ආයුධයෙන් ගහලා මැරුවොත් කියන කමන්න එක සැරේ මැරුවානේ මිනිහ අඩු ගන්න. ඒකවත් හොඳට කෙටුවානේ කියලා. ඒකට යටත් වෙලා ඉන්න එකට අපිට පේන්නේ නෝන්ජල්කමක් කියලා. මොන ਸਰවචනාධික බොහොම ගම්බීර ධර්මයක් විදිහට කියන්නේ සබ්බාරම්භම් පටිනිසජ්ජේ. මොනම දෙයකටවත් ඒ වගේ නපුරට කර්ම වලට සංස්කාර වලට ඇති වෙන ආරම්භ ඒක කටු ගහේ කටුල් කරන්න ඕන නැත්නම් ඉබේම එන දෙයක්. අන්න ඒක එනකොට අපි ඉන්න පරිසරයේ කවුරු හරි ඉන්නවනම් පෙන්ලා දෙන්න ඕන ඔබ වැඩක් පටන් ගන්නයි හදන්නේ. ඔක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපන් කියන්න පුළුවන් කෙනෙක් අර කල්යාණ මිත්‍යයි කියයි. එහෙම නැත්නම් අපි පවරන්න ඕන කෙනෙකුට මගේ මෙන්න මෙහෙම ගායක් තියෙනවා මෙන්න මෙහෙම ගතියක් තියෙනවා මම ඔබතුමාට ඔබතුමීට කියන්නම් කරුණා කරලා මේ වෙලාවේ නැතුණත් කන පස්සේ හරි මට කියලා දෙන්න කරුණා කරලා මේක මම මේ කේල් ගහ කන්න දෙන්න හදන්නේ පොල් ගහ කන්න මම මේ කරන්න හදන වැඩේ තණ්හාවක් තියෙන්නේ මාන්නද තියෙන දිටිය තියෙන කියලා අන්න ඒ දේ පෙන්න දෙන්න පුළුවන් කියලා කණ්ණාඩියක් වගේ පෙන්න දෙන්න පුළුවන් කරන තමයි කල්යාණ මිත්‍යා කියන්නේ වගේම අපිත් තව කෙනෙකුට කල්යාණ මිත්‍යෙක් වෙනකොට කවුරු ඇවිල්ලා අහුවත් මෙන්න මේ දෙයක් කරන්න හදනවා කියලා අගති වලට යන්න එපා ඒක බය නිසා යාට තණ්හාව නිසා අගති වලට යනසු කියන්නේ මගේ අදහස මෙච්චරයි. කරනවනම් මෙච්චරයි නොකරනවනම් මෙච්චරයි මට වාකරේ කියලා විශේෂත්වයක් නැහැ. මෙන්න අගතිගාමි වෙන්නේ නැතුව ඡන්දා බය මොහ මොහ ආදි වශයෙන් ඡන්දයට බයට මොහයට යන්නේ නැතුව විශ්ිනේ කරන්න පුළුවන් නම් ඒ කෙනාට මොනම සබාවකවත් බැනුම් අහන්න වෙන්නේ නැහැ. මේ මිනිස්සයා බලවත් කෙනෙක්. එහෙම නැත්නම් මේ වැඩේ කරොත් මටත් කොටසක් හම් වෙයි ආදි වශයෙන් නැත්නම් මේ ප්‍රශ්නේ දන්නේ නැතුව විග්‍රහ කරන්න යාම වශයෙන් අපි අගතිගාමි වුණොත් ඒ මිනිස්සයා තමයි වැටෙනවා අපි තමයි. ඒ නිසා අසුරකදී අපිට කල්යාණ මිත්‍රන් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම ආරම්භ ගත කරාට පස්සේ සබ්බාරම්භ පටිනිසජ්ජ වෙනකොට කල්යාණ මිත්‍රව තමයි ළඟට එන්න පටන් ගන්නවා. ඒක ඒක වෙනමම න්‍යාය ධර්මයක් ලෝකේ. ඒ ගොඩාක් වැඩ පටලවාගෙන අනම්මනම් ඉන්න ළඟට එන කරන කල්යාණ මිත්‍යා කිට්ටු කරන්න ඉන්නේ නමුත් ඒ හැදිලා ඒකට සැදිලා පැහැදිලා කීකරු වෙලා දේවල් වලට විරුද්ධ වෙන තු යන්න පටන් ගන්නතර පස්සේ මේ හැමන හොලඟත් කල්යාණ මිත්‍යෙක් වෙනවා. ගලන ගඟත් කල්යාණ මිත්‍යෙක්. ආයන ඉරත් කල්යාණ මිත්‍යෙක්. හැම ස්වභාවික සිද්ධියකම තමයි කරුණු තේරෙන පටන් අර ගන්නවා. ඒකට එක පැත්තකින් කියත හැකි පැමිණිච්ච දෙයට හැඩ ගැහෙනවා. හැඩ ගැහිීමේ හැකියාව කොච්චරද කියලා කල්පනා කරනවා. ඒකට ආරම්භ වීර්යයක් තියාගන්න. දේවල් වලට ප්‍රතික්‍රියා කිරීම එහෙම නැත්නම් මම ඉන්න තැන ඌව වෙන්න දෙන්න බෑ කියන ආදි වශයෙන් මුවන් පෙරසේ ආරච්චල නිතරම කියන ආරච්චල ඉස්සර ඌව වෙන්න දෙන්න බෑ කියලා අන්නේ ආරච්චල වෙන්න යන්න එපා නිකන් සිරිබිරිස්සලා ඉන්න එකයි තියෙන්නේ. තියෙන දෙයක් කාගෙන කාගෙන ඉන්න එකයි තියෙන්නේ මොකද එහෙම කරලවත් බේරෙන්න බැරි ලෝකයක්. ඇස් තිබුණාට පොට්ටෙක් වගේ ඉඳලා, කන් තිබුණාට බීරෙක් වගේ ඉඳලා, හැකියාවල් තිබුණාට මෝඩෙක් වගේ ඉඳලා, කොන්ද පණ තිබුණාට කොන්දපන් නැති කෙනෙක් වගේ ඉඳලා මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක බලනකොට ඇත්තටම ඔය අර නිර්මාණවාදයට, අභිවෘද්ධියට, ප්‍රගතිශීලීට විරුද්ධ ධර්මයක් විදිහට යනවා. ඒක නිසා බුද්ධ ආගම නාස්තික කියන ඇත්ත පොදුවේ තියෙනවා. ඒ පොදුවේ තියෙන නිසා අපිට කාටවත් පොදුවේ කියන්න බෑ. ඔබ අනාරම්භවයන්. නැත්තම් සමා සබ්බානා සබ්බානාරම්භවයන් කියලා කියන්න බෑ. මොකද යෝජනාවක් කරතයි බුදුහාමරබෙන් පොතේ ලියලා තියෙනවා. මෙන්න මේ මේකක් තියෙනවා කැමති නම් කරපන්. කිසිම කෙනෙකුට කියන්න බෑ. මොකද ඒ කෙනා හිතන් ඉඳ තියෙනවා ඊර්ෂ්‍යාවට කියනවා අපි යමක් තන වඩාගෙන නව නිර්මාණ කරනකොට ඊර්ෂ්‍යාව කියනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේම කියනකොට බුදුරජාණන්සේ ලෝකයා කරේ ඊර්ෂ්‍යාවකින් කියපු නැති බව දන්න නිසා බුදුහාමුදුරුව මෙන්න මේ සූත්‍රය මෙන්න මෙහෙම කියලා තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සබ්බාරම්භ පටිනිස්සග්ග කියන මේ දේවල් නව දේවල් හටගෙන අත පටන් ගැනීම අඩු කරගෙන යන්න ගත්තාම පුදුම විවේකයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම පුදුමාකාර සාමයක් හිතේ එන්න පටන් අර ගන්නවා. මේ පිරිච්ච ගතිය නැත්නම් ක්ෂණ සම්පත්තිය හාත්පසින් ගෙට එන්න පටන් ගන්නවා. එදාට කල්යාණ මිත්‍රෝ gedera dorata තට්ටු කරලා gedettei. යඹුරු ධර්ම හොඳට තේරෙයි. ඒ සඳහා ආරම්භ කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒ ආරම්භයෙන් වෙන්වගත කටයුතු කිරීමට සලකා බැලීම බුදුජානකසේ සඳහන් කර තියෙන සියලු දුක් ජීවන් කිරීමේ මාර්ගයක් විදියට. ඊට පස්සේ ඒක නම් 10 වෙනි කාරණාවට සම්බන්ධයි 11 වෙනි කාරණාවට සරුවත් වෙන සඳහන් කර දෙනවා යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චාති ආහාරත් අයමේ කාණුපසන ආහාරං ආහාරාණන්ත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස සම්භවෝ අයන්තු ධානුපසන. ඒ වගේ ඒ ඒ කාරණාට පස්සේ තවත් වෙනත් මාතෘකාවක් ඉදිරින් තියා ගන්නවා. විද්විතානුපසනාව. දැන් සඳහන් කරනවා මේ ලෝකේ මේ එන ඔක්කොම ඛණ්ඩ දීලා හදාගත්ත කරදර. මේ පැමිණෙන හැම දුකකටම ආහාර සහ පොහොර දීම නිසායි ඒ දුක් ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ආහාර නැති වුණොත් කිසිම දුකකට කිසිම හතුරෙකුට කිසිම කෙලෙසයකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ඕවර් ටයිම් කර කර මහන්සි වෙලා ඒ ආහාර සපේන්නේ. ඒ ආහාර සපේන නිසා ඒව ගොජ දාගෙන වැඩෙනවා, අතුවිති විහිටි වැඩෙනවා, මල්පල ගන්නමින් වැඩෙනවා. වැඩනකොට දුක් වැඩි වෙනකොට අපි අඬනවා. නමුත් හිතනවා අල්ලපු ගෙදර කට්ටිය ආහාර දීලා වෙන්නේ. එහෙම නැත්නම් ගුප්ත බලයකින් ගුඩ බලයකින් වෙලා තියෙනවා. සර්වඥාන්සේ කියනවා ඔය එකම කෙලෙසකටවත් ඒ ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ආහාර දීම තන්නි ක්‍රම තමන් කරන්නේ ඒවා මේ හතුරා තමන්ගේ පුතා කියලා හිතාගෙන. ගෙතේන හොරා තමන්ගේ පුතා හිතාගෙන ඒ පුතාට සිප්පරීම ආගන්තුක සත්කාරය කළා නිදි කෙරෙව්වට පස්සේ මේ හොරා ඒකෙ දෙට කරන්න පුළුවන් අනතුරු කොච්චරද? ආන්නේ වගේ තමයි අපි මේ ආහාර දෙන දේවල් අනිවාර්යයෙන්ම හානි කරපැත්ත. එතකොට ඒකෙන් වෙන හානි. ඒක විස්තර කිරීම පටිච්චසමුප්පාදේ ਸਰවචනාංශේ විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් අද අපි දවලුත් කතා කරා. ඒ තනුන්ගේ ආහාර අපි කන බත්පත ගැන කතා කරත් ඒක බොහොම සංවේදී මාතෘකාවක්. නමුත් ਸਰවචනාංශේ ආහාර කියලා කියන්නේ ඒ වගේ තනිකර පටු අර්ථයකින් නෙවෙයි මෙතන ආහාර ಜಾති හතරක් ගැන ਸਰවචන්සේ සඳහන් කරනවා. මේ පළවෙනි මේක තමයි කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ සබ්බේ සත්තා ආහාරච්චිතිකා කියන විදිහට මේ රූප ලෝකේ ඉන්න හැම සතෙක්ම ආහාරයෙන් තමයි යැපෙන්නේ. ඒක එක නම්බර 1ට බුදුචානන්සේ කුමාර පඤ්ඤාව යහනකොට ඒක නාමකින් කියනකොට ඒ කුමාර පඤ්ඤාදීන උදේ සබ්බේ සත්තා ආහාරච්චිතිකා ඒක සරලෝකේටම අදාළ එක සත්‍ය ධර්මයක්. ඒක නිසා ඒ ආහාරවල තමයි හපා කන කන බොන ලෙව කන දේවල් වලට අපි කියනවා කබලින්කාර ආහාර කියලා. ඒ කබලින්කාර ආහාරත් නැතුව කාටක ජීවත් වෙන්න බෑ. ඒ නිසා සත්ත්ව ලෝකෙට අත්‍යවශ්‍යයි. නමුත් අර සීමාව දන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒ සීමාව ගිය ගමන් අදවල් සාකච්ඡා කරපු වෙලාව හැටියට මෙතර බාරුව හෘදවස්තු යමාරු එහෙම නැත්නම් කොලෙස්ටරෝල් කියයි මොන මොන හරි දෙයකින් වැඩිවීමෙන් වෙන මේ කරදරෙන් පේන්න තියෙනවා ඒක අඩු වුණත් ලෙඩ වෙනවා වැඩි වුණත් ලෙඩ වෙනවා ඒ නිසා මේකේ මැද කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ආහාරයේ පමණ දැන ගැනීම ආහාරයේ මත්ඤ්‍යතාවය කියලා කියනවා ආහාරයේ පමණ දැන ගැනීම රහතන් වහන්සේලාට විතරයි හිතා ගන්නවත් පුළුවන් අනිත් ඔක්කොමලා ආහාරයේ සංభాෂණය පිළිසත් පාවිච්චි කරනවා භෝජන සම්භාෂණ පවත්වනවා පවත්වමි මේ ආහාරයත් එක තමයි මේ සෙල්ලම ගෙනියන්නේ ඉතින් එතකොට ලෝකයේ ඉන්න 10ක් විතර ලෝකයේ තියෙන ධාන්‍ය වලින් 90ක් විතර පාවිච්චි කරනවා එතන 40ක් පාවිච්චි කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා එහෙම නැත්නම් වැඩි කොටසක් මුහුදට දානවා වෙළඳ බල පවත්වාගෙන යනවා ඊට 90ක් ජනතාව අර ඉතුරු වෙන 10 තමයි රොඩ කාලා තමයි ජීවත් වෙන්නේ ඉතින් මේ මේ වගේ ලෝකෙක ආහාර නිසා පුදුමාකාර දුකක් 90ක් විඳිනවා ආහාර නැතිකම. ඒ වගේම දුකක් විඳිනවා 10ක් අතිරේක ආහාර ගැනීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. ඒක නිසා මේ ආහාරය ඒ සියලු ලෝක සත්‍යාවිෂයේම පුදුමාකාර දුකක් ඇති කරලා දෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයක් වුණාට පස්සේ තුන් වේල වෙනුවට දෙකක් යෝජනා කරලා හදවත යනවා. තුන් ගොඩ දෙනකොට ඒක ප්‍රශ්නයක්. රැයට කාලා කවුද අපායේ ඇවයි කියලා බපා යන්නේ නැහැ චෝරයට කාලා භාවනා කරුවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකොට මේ ඒ කෙනාට අර සීමා කිරීමේ හැකියාව, හික්මීමේ හැකියාව බලන එක නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ගැඹුරු ධර්ම රැයට කෑවහම කරගන්න බැරිද. සර්වචන්සේ වැඩ ඉන කාලේ අවුරුදු 20ක්ම යනකම් ඒ බුද්ධ ශාසනයේ රාත්‍රියට ආහාර අරගෙන තුන මටත් තුන ඒ කාලේ පැවිදි වුණා නම් හොඳයි. නැරක් ගන්න තිබුණා පින්නපාත පින්නපාතේ ගිහිලා තියෙන එක. ඉතින් වෙච්ච සිද්ධියකට පස්සේ අශෝභන සිද්ධියකට පස්සේ සර්වඥයන් සඳහන් කර තියෙනවා සංඝය රැස් කළා. ආහාර ගැනීම රැයට නැත කරමු කියලා. ඉතින් සංඝයාන්සලා ඔක්කොමලා ඉතින් අර සර්වඥාන්සේගේ අදහස් කරලා පස්සේ උදායි හාමුදුරුව කතා කරලා තියෙනවා නෑ මම පැවිදිනකොට නීති තිබුණේ නෑ. ඒ නිසා මං අනාත කරන්නේ නෑ. මං දැන් මං පැවිදිනකොට රැයට ගන්න තිබුණා. දැන් අතරමඟ එන අතරේක පරිපූර්ණක ඇස්තමේන්තු වලට සහ ඒ යෝජනා කරනකොට මම කැමති නැහැ. පස්සේ දරුවචනාංශ ඉතින් ඒ ඒ සූත්‍රය කියවන්න මේ ලාටු කිකෝපම සූත්‍රයක තියෙන්නේ අන්න එකේ පෙන්වනවා සරුවචනාංශයේ රාත්‍රී ආහාර ගැනීම ආදීනව එන්නලා කියනවා මේ සංඝයා එකඟතාවයට එන්න හදනවා මේ නම සහයෝගය නෑ කිසිසේත්ම සහයෝගයක් නෑ මේ ව්‍යවස්ථා විරෝධී මම පැවිදි නෝට තිබුණා කියලා පස්සේ සරුවචනාංශයේ කරුණු කියලා කරුණු කියන්න බෑ කතන්දරයක් කියනවා ආශිපියම්බර කැටකිරිල්ලි ඉස්සරහින් එලා තියෙන පඬරලක් දැක්කත් ගෝණි නූලක් දැක්කත් කවදාකවත් කඩාගෙන යන්න බෑ. එයා පැත්තෙන් දාලා යනවා. මොකද පොඩ්ඩක් හරි වැදුනොත් දුර්වල සතා නිසා වැටෙනවා. නමුත් රජුරුවන්ගේ අත් ගාලේ බැඳලා ඉන්න රාජකීය හස්තිය වර්මන්දෙන් බැද්දා බැන්දත් කඩන කම්ම ඉවර කරන්නේ. ਉਹ කඩාන කොහොමද කැලියට යන්නේ. ඉතින් ඒ වගේ බලවත් හිතක් ඇති එක්කනා තමන් කර ඉදිරියට ආපු බාධාව බාධාවක් කරගන්න එයා ඒක කඩාගෙන යනවා. ඒ කැටකිරිල්ලක් වගේ හිත දුර්වල කෙනා ඒ බාධාවට පැත්තෙන් දාලා යන මිසක් මේ කඩාගෙන යාමක් හිතන්නේ ඒ නිසා හික්මීමක් හිතන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවක් ඇති පෞරුෂත්වයක් ඇති කෙනෙකුට විතරයි අනික් කෙනා පුළුවන් තරම් බලනවා Tamanට සර පහසුකම් ටික තියාගෙන මේ වැඩේ කරන්න ඒ කියන්නේ කෑම දාසක ආහාරයේ තියෙන දාසකත්වයේ ඉතින් ඒ නිසා ඒක පුංචි අභ්‍යාසයකට තියලා තියෙනවා ඊට පස්සේ ශාසනේ පස්චිම බුද්ධ ශාසනේ අවුරුදු 25ක් සංවිධානය වුණාට පස්සේ පත්‍ය ආහාර ගන්න කරලා නැහැ. ඉතින් ඒක මේ කබලින්කාර ආහාර සම්බන්ධයෙන් ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ ආහාරය අඩුවෙන් ගත්තොත් අත්තකලමතාන යෝගයට වැටෙනවා. වැඩියෙන් ගත්තොත් කාමසකල්ලිකාණ යෝගයට වැටෙනවා. මෙන්න මේ දෙක මැද ගමන් කරන එක කඹේ ඇවිදිනවා වගේ වැඩක්. ඒ කෝච්චි තනි කෝච්චි පීල්ලක යනවා වගේ වැඩක්. ඒකට ඒකේදී තියෙන දුර්ලභම මෙහෙම මම කියන්නම් ඒකට ඕගොල්ලෝ තරහ වෙන්න පුළුවන් මට කරන්න දෙයක්. ඕගොල්ලෝ පැවිදි වෙන්නේ නැත්te වෙන මොකටවත්ම නෙවෙයි රැට කන්න හම්බෙන්නේ. මට පේන්නේ වෙන කිසිම බන්ධනයක් හරි වෙන කිසිම බාධකයක් කොයි කෙනෙකුට තියෙනවයි කියලා ජීවිතේ ප්‍රශ්නේ. ආර්ථික ප්‍රශ්න මට පේන්නේ නැහැ. දේශපාලන ප්‍රශ්න මට පේන්නේ නැහැ. සමාජික ප්‍රශ්න පේන්නේ නැහැ. ඒ නිසා මට හිතේ මට හිතෙනවා කියන්නේ මේක තමයි එකම හේතුව කියලා. මොකද මට ඒකයි එකම හේතුව. මට දෙන එකම ප්‍රශ්න තමයි රැට කන්න තියෙන්නේ කොහොමද? මාස ගාණක් පුරුදු කරාම ඒක විශාලම මේ භාවනා කරන සතිය පිරෙන එක නෙමෙයි මට තිබුණු ප්‍රධානම ප්‍රශ්නේ. මොකයින් එක. ඒ නිසාමයි අම්මා මට පැවිදෙන්න දුන්නෙත් නැත්තේ අම්මා දන්නවා මං කැමරට කොහොමද සලකන හැටි කියලා. ඒ නිසා මම මේ කියන්නේ අනික් කටේට මේ මම බුද්ධවන්තෙක් වෙන්න හදලා නෙමෙයි මට වෙච්ච ප්‍රශ්න නිසා. ඒ නිසා අද තියෙන ප්‍රශ්න වලින් පළවෙනිම ප්‍රකටම ප්‍රසිද්ධ ප්‍රශ්නේ තමයි අපිට මේ කැම පාලනය කර ගන්න බැරි. ආහාර පාලනය කරගන්න බැරි නිසා අපිට ඩිංගිත්තක් ආහාර ගැන කතා කරන්න පටන් ගත්තොත් හිත උදේ වෙනකන් ඉඳලා කතා කරගෙන ඉතන. ඉතින් මාත්‍රකා ගණ්ඩ මෙපා. ශ්‍රද්ධාකත් අරගෙන ඉවර කරන්න බෑ. ඉතින් අරයට හොඳ මෙයාට හොඳ නෑ. යාට ටිකක් වැඩි ප්‍රෝණේ, මට රස ටිකක් ඕනේ, මට ලුණු ටිකක් ඕනේ, මේකට උම්මල ටිකක් ඕනේ. ඉතින් කවදාකවත් gedaraක පොදු දෙය කාටවත් අල්ලන්නේ නෑ. ඒකයි බුදු දහම කියන්නේ කවුරු හරි තම්බලා දෙයක් ගන්න පුරුදු වෙනවා. ඉතින් විශාලම බාලදක්ෂයෙක්. විශාලම පැවිද්දක් තමයි මේ පින්නපාත කියලා කණේ. ඒකට කියන්නේ බුද්ධ භෝගී කියලා. කවුරු හරි තම්බලා දෙන දෙයක් ලැබිච්ච පාත්‍රයට ලැබිච්චක් වළඳුවාට පස්සේ ඉවරයි ප්‍රශ්නේ ඉවරයි. පාත්‍රය හොදලා දැම්මට පස්සේ ආයෙ කැම්ප් එකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්න ගණක් අරසා කළ හැකිව තියේදී අපි මානවයිච වාසිකමක් දෙත් තියාගෙන මොකද? අපිට රැයට කණ්ඩායිතියක් තියෙනවා. ඉතින් කාපියක් ඉතින් කාපියව කන හරියක් අපිටමකෝ. ඒ නිසා මේ පළවෙනි එකට ඒ කබලින්කාර ආහාර සම්බන්ධයෙන් Tamanට පරිශන කරන්න හැකියාවක් නැත්නම් එහෙම නැත්නම් සලකා බලන්න විදියක් නැත්නම් ඊට ගැඹුරෙන් තියෙන නාම ධර්ම සම්බන්ධව අපහසුයි කියන එක අහන්න දෙයක් නැහැ. යකඩ මල්ලට ගොල්ලු ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියලා තියෙනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි ආහාර සම්බන්ධයෙන් Tamanට Taman දක්වන ආකල්පවල යම් වෙනසක් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සිද්ධ වෙනවා නම් තමයි තේරෙන්න පටන් අරගන්නේ කයේ දරත ගතිය අඩු වෙලා කය කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. මනසේ තියෙන දලදඬු ගතිය අඩු අඩු වෙලා ඕන තැනකට හැද ගැහෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක මත අදා බෙදා ගන්න පුළුවන් තැනකට එනවා. ඒ ආහාරය සකස් වීම අනුව. ඒක මේ ෆුඩ් සයන්ස් වලින් විතරක් කරන්න බෑ. ඒක භාවනාවත් එක්ක යන්න ඕනේ. භාවනා කරන ගමන් තමයි මේ දෙක එකට සම්පාත වුණාට පස්සේ ඒකේ ලොකු Tamanටම තේරෙන පටන් අර ගන්නවා මේ ඇඟ හැඩ ගැහිීමේ හැකියාව පුදුමයි කියලා. ඒක පරිණාමයේදී විස්තර කරලා දීලා තියෙනවා මිනිස්සයාට මේ තරම් නව නිර්මාණ මේ තරම් අලුත් නිෂ්පාදනය කරන්න පුළුවන් උනේ ඒ මිනිස්සයා ආහාර ගන්න වේල් ගන්න පැය තුනකට විතර අඩු කරලා ඉතුරු වෙලාව අධ්‍යාපනයේට සහ නව නිර්මාණ වලට යනවා. තීසනෙක් තවසර පැය 8ක් කැමකට ගත කරනවා. එයාට කරත් වැඩි වෙලාවක් කැමරට ගත කරන නිසා එයාට කැමෙන් තොර පරිශන කරන්න හිතකුත් නැහැ. පරිණාමයකට ඉඩකුත් නැහැ. ඒ මොකද එයා කැම කන්නේ අමු ආහාර. ඒක නිසා එයාට ලෙඩ රෝග නැහැ. ලෙඩ රෝග ඇති අපි දන්නේ ලෙඩ රෝග පේන්නේ නැහැ. නමුත් උදේ ඉඳලා හැන්දරගෙන කැමරට ගත කරනවා. මනුෂ්‍යය වෙනුවට කැම පිෂීමේ කරගත්තා. ජීන්නත් සම්බන්ධ කරගෙන ඒ නිසා කැම වේලා අඩු කරා. ඒ විශාල ඉඩක් හම්බුණා. ඒ වෙලාව තුල එයා ඔය නව නිර්මාණ පරිශන කරනවා. කෙරුවට මොකද? ආහාර නිසා ඇති වෙන ලෙඩ කිලෝරක්. ඒක මේ දුප්පත් රටවල් පොහොසත් රටවල් කියලා නෑ. පොහොසත් රටවල් වල ප්‍රශ්න වැඩි. දුප්පත් රටවල් වල නැති පරි ප්‍රශ්න තිබුණාට මේවා වැඩි මේ ප්‍රශ්න නිසා ඒ කිසිම කෙනෙකුට මේ සාධාරණ පොදු විශ්වගත උත්තරයක් මේකට හොයන්න බෑ. නමුත් ඒක අපිට ආදර්ශයක් කරගන්න පුළුවන්. කැම නැතුවත් බෑ ඇතුවත් බෑ. හරියට මේකේ සීමාව කොහොමද කොතනදීද නතර කරන්න කියන එකයි ප්‍රශ්න ඒක වැඩිවීම අඩුවීම දෙකම සමාකාරව බලපාන. මෙන්න මේක තමයි ඉදිරියට තියෙන ආහාර සම්බන්ධවම කියන්න තියෙන්නේ. යම් කිසි වෙලාවක කබලින්කාර ආහාර පිළිබඳව අවබෝධයක් ලැබුවට පස්සේ ඒ කියන්නේ රූප කර්මස්ථානයේ පිළිබඳව කායානුපස්සනාව පිළිබඳවයි සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන් වෙන්නේ. කයක් නැත්තම් රූප ලෝකයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ රූප ලෝකෙට කබලිකාර ආහාර අවශ්‍යයි. ඒ වගේම තමයි යම් වෙලාවක පස්ස ආහාරය කියලා අපිට ලැබෙන ස්පර්ශය දවසට කොච්චරක් රූප බැලුවොත් ඇද්ද? දවසට කොච්චරක් සද්ද ඇහුවොත් ඇද්ද? දවසට කොච්චරක් ගඳ බැලුවොත් ඇද්ද? රස බැලුවොත් ඇද්ද? පහස ලැබුවොත් ඇද්ද කියන එක කොහොමඩක්වත් අපි හිතලවත් නැහැ. අපි කරන්න හදන්නේ ඇති වෙන්න රූප බලන්න හදනවා. ඒ නිසා අපි විවිධාකාර දේවල් gedara කටවගෙන ඉන්නවා. විවිධ රූප බලන්න. පිටිවලත් එල්ලගෙන ඉන්නවා, ටෙලිවිෂන් එකෙත් තියෙනවා, පත්‍රෙත් කියනවා, චිත්‍රකතත් බලනවා, පික්නික් නුත් යනවා. පුළුවාතරම් රූප දානවා මිසක කවදාකවත් මේ රූප බැලීමෙන් එක එක සන්තෝෂ වෙලා මැරිච්ච නැති බව රූපෙන් පෙනෙන්නේ නැහැ. රූපෙන් තියෙන්නේ අර අල්ලපු ගෙදරට වැඩිය ලොකු එක බලන්න තියෙන ආසාව. ඉතින් ගෙදර ගෙදර එක එකන අතරත් ඒ රණ්ඩුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි කන එතකොට නూరుා වැඩි කියන පටන් අර ගන්නවා රූප බල බල ඉඳලා හරියන්නේ මම නිකන්ද ගෙදර තියාගෙන මටත් වැඩක් එපාද මටත් එන එන ශබ්ද රූප බලමු කියලා ඕන්න මේ චිත්‍රපටිය හැදුවා රූපේ ශබ්දයි දෙකම තියෙන જાති. ඊට පස්සේ අද සංගීත ලෝකයේ පුදුමාකාර විදිහට සભ્યත්වේ විනාශ කරන තැනට ගිහිල්ලා ඒ ඒක මිනිස්සයා නොමගට යවන තවත් එක ප්‍රධානම අංශයක් තමයි සංගීතේ. ඉතින් බුදුජාන විශ්ේ කියලා තියෙන්නේ ගායනවා කියලා කියන්නේ අඬනවායි වයනවා මේ නටනවායි කියලා කියන්නේ පිස්සු කියලා. උම්මත්ත මිදම්බික්ක වේ නච්චං රුන්න මිදම්බික්ක වේ ගීතං සින්දු කියලා කියන කියන්නේ අඬනවා. නටනවා කියලා කියන්නේ පිස්සු. ඔය ඇත්තටම ටෙලිවිෂන් එකේ පිරිමි නටනවා දකිනකොට නම් මට නම් හොඳටම හිතෙනවා. ඈ එන වයර් මාරු වෙලා තියෙනවා. ගෑනුනා ඉතින් නටන්න මේ ප්‍රතිච්ච જાති උන් ඉතින් නටන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. මේ පිරිමිත් නටනවා. ඒතකොට හොඳටම තේරෙනවා කොච්චර අජුවද කියලා. පිස්සුමනේ. ඉතින් මෙව්ව අපි පුළුවන් තරම් ගෙනත් දාගෙන ඉනවා රූප බලණ්ඩයි ශබ්ද අහණ්ඩයි ගන්ධ රස පහස මේ ස්පර්ශය කියන එක රස ආහාරය අනිතික මේ පස්සට සැප දෙන්න තියෙන සැප පහසු කන්ටික බලපුවාම පතපැත්තට කෙලෝරක් නැහැ කොච්චර කුෂන් දැම්මත් කොච්චර මේ විල්ලුද ඇල්ලුවත් ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි කවදාකවත් ඉවරයක් නැහැ ඉතින් අපිට මේක පිළිබඳව අඩු වුණොත් හැම ගහපෙල දෙනක් වගේ හැම පැත්තෙම දුකයි. වැඩි වුණොත් කිලෝරක් නැති කියලා තෝරාවක් ගන්න. ඉතින් සමේ ස්පර්ශය කොතනදීද නතර වෙන්නේ කියන එක නැත්නම් කොච්චරක් යනකම් යුටිලිටිද කොච්චර එතනින් එහාට ලක්ෂරිද නැත්නම් අදිනදා ජීවිතයේ ප්‍රයෝජනෙ සලකලා කොච්චරක් ඕනේද අතිශෝක්තිය සුඛභෝගී කොච්චරද කියන එක දන්නේ නැති එක පු탁ජන කියන එකේ අර්ථකථනයක් වෙනවා. පු탁ජනයයි කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙච්චරක් මට අවශ්‍යයි. මේක මගේ මේ ප්‍රයෝජනේ සලකලා මෙච්චර අවශ්‍යයි. මෙතනින් එහාට ගිය ගමන් මේක මටම වසක් විසක් වෙනවා. මේක මාත්‍රා වැඩි වෙච්ච ගමන් හැම බේතක්ම විසක් වෙනවා. මාත්‍රා වැඩි වෙන තැන දන්නේ නැති එකට කියනවා පොතේ කියලා. ඒක නිසා ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ වැරදිලා හරි බෝතලේ කට ඇරලා තිබෙන මීපැසි මී මී මීපැණි බෝතලයකට කූඹිය ආපුවාම ඇඹළු ආපුවාම ඒ ඇඹළ කූඩුවටම පුදුම වේගයෙන් ඒ පණිවිඩය යනවා. ඊට පස්සේ රව් බැඳගෙන රොත්ත පිටින් ඇවිල්ලා අසපැත්ත උඩ තියාන බොණ්ඩ පටන් ගත්තාම ඒ බොන මී පැණි වලම වැටිලා ඒකම පාශයක් වෙලා දහස් ගණන් මැරලා ඒ වෙලාවට බලනකොට මී පැණි එක සම්පූර්ණ තට්ටුවක් කූඹි. එකෙක් ගන්න හරි ඇඟිල්ලක් දැම්මොත් 10 දෙනෙක් කැටවෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක්වත් අත දාන්න නමුත් ඒ කිසිම කෙනෙකුට මේ මෙතනින් ඇති මේ දැන් මේ මීපැණි තමයි ඒ මීපැණියම තමයි පාශයක් වෙන බව දන්නේ නැතුව ඒ සීමාව දන්නේ නැති එක තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ ඒ නිසා ස්පර්ශය පිළිබඳව අපි ළඟ තියෙන හැඟුම් උදාහරණගත ගතිය. ඒ විතරක් නෙවෙයි ඒකෙදී අපි අපේ දුවා දරුවන්ටත් පෙන්වන්න හදන්නේ රූප කොච්චර බැලුවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ශබ්ද කොච්චර ඇහුවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගන්ධ රස පහස කොච්චර ගන්න අපේ යුතුයකම පරණම යුතුයකම තමයි අපේ දරුවන්ට ඇති වෙන්න රූප දෙන්න ඕනේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඉතින් මේ සඳහා දෙමව්පියෝ පුදුම දුක් ගන්නවා. දුක් කරන්නේ ඒකට දරුවා හිතන්නේ මේක තමයි ස්වභාවය කියලා. මේක තමයි නෝම් එක මේක තමයි සමාජෙ මෙව ඇගිටි අපි පුළුවන් තරම් රූප බලන්න ඕනේ කියලා. ඉතින් අපි මේ වෙනකොට પરම්පරා ගාන ඒ මට්ටමට ගිහිල්ලා ඒ පුළුවන්තරන රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස බලන්න ගියාම ඉතින් පරිසර දූෂණය වෙනවා. එතන මේ ලෝකේ රත් වෙන්න පටන් අර ගන්නවා. හිත කෙලෙසෙනා වගේ කියනෙවුවා දැන් පමා නැත කරන්න පමා වෙලා වැඩි. විශේෂයෙන්ම ජනමාධ්‍ය තුල නැත්නම් ජන විඥාණය තුල නැත්නම් බහු ජනතාව තුල. නමුත් බුදුජානක ආශික තියෙන ඒතිෙදිත් මේ බණ කියන්නේ මොකද්ද? කෙනෙකුට ඕනනම් කරතයි. එක්කෙනෙකුට පුද්ගලිකව තීන්දුවක් ගන්න පුළුවන්. මම මෙන්න මේ ටික මගේ තමන් මල්ලට තියා ගන්නවා. ඒ ටික ප්‍රයෝජනෙට සලකලා. මෙච්චරක් මට රූප අවශ්‍යයි. මෙච්චරක් ගන්ධ රස පහස අවශ්‍යයි. ඒ ටිකට මහන්සි වෙන්නත් ඕනේ හම්බ කරන්නත් ඕනේ නිබේ හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ ටිකට එනකොටම යාට තේරුම් ගන්න පුළුවන් නම් මම මෙතනින් නතර කරලා යැපිලා ඉතුරු ටික මගේ හුදේකලාවට ගත කරනවා. ඉතුරු ටික මගේ ආධ්‍යාත්මයට ගත කරනවා. විවේකයේ පිංස ගත කරනවා කියලා කර පටන් අරගත්තොත් ඒකාන්තයෙන්ම මේ පස ආහාරය පිළිබඳව තේරුම් ගන්නකොටම තමයි තේරෙයි අපි මේ හුදකලාව නෑයි කියලා කියන්නේ අපිට මේ සන්තුෂ්ටිභාවයක් නැති වෙලයි කියලා කියන්නේ අපිට හම්බෙන ක්ෂණ සම්පත්තිය නාස්ති කරගන්න නිසා නැත්නම් ක්ෂණ සම්පත්තිය සියලු දෙනාට සමානව ලැබෙන්නේ ඉතින් මේක ස්පර්ශ වලට අපි මෙච්චර ගැති වෙන්නේ මොකද්ද මේ වේදනා කියන චෛතසිකයට ආහාර වෙන්නේ ස්පර්ශය සැප වේදනාටත් ආහාර වෙන ස්පර්ශය දුක් වේදනාටත් ආහාර වෙන ස්පර්ශය අදුක්කම සුඛ වේදනාටත් ආහාර වෙන ස්පර්ශය නිසා වේදනා ලෝකේ ස්පර්ශය අසීමිතව තියෙනවා ඒගොල්ලන්ට සීමාවක් නැතුව තියන්න හදනවා ඉතින් මේ தத்துவයක් යටතේදී මනුෂ්‍යයා කියන සතා මනුෂ්‍යතා ලෝකේ ඉපදී මේ ක්‍රියාකලේ වැරදි අනික් සත්තුන්ගෙන් එක වෙන්නේ කිසිම ලෝකේ අනික් සත්තුන්ගෙන් මේ වගේ පරිසර දූෂණයට මේ පරිසර ලෝකේ රත් වීම සම්බන්ධව ඒ කිසිම කොච්චර සැප තිබ්බත් ඒ සතෙක් අනික් සතෙක් මරන්නේ නැහැ බඩගින්නක් නැත්තම්. ඌයේදී කඩා වඩා ගන්නෙ නැහැ ඌට අවශ්‍යතාවයක් නැත්තම්. මිනිස්සයා විතරයි මේ ගබඩා කිරීම පුරුදු වෙන්නේ. මේ ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් තියාගත්තට පස්සේ සීමාවක් නැහැ. ඒක ආරසා කරන්නට ආරස සංවිධාන හදනවා. නැති වෙනකොට එකතු කරන්න හදනවා කවදාකවත් සීමාව තේරෙන්නේ නැහැ. එනිසා ස්පර්ශය පිළිබඳව කාට හරි හැඟීමක් ඇති වෙනවා නම් යාට තේරෙයි අපි ඔක්කොටම සමානව ඊගාවට හම්බෙන චිත්තක්ෂණ පිවිතුරුව ලැබෙන්නේ. පොහසත් දුප්පත් කියලා, ජාතිය වෙනසක් කියලා, ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් නැහැ. නමුත් ඒ චිත්තක්ෂණයේ කෙලසඳ අපි ළඟ කොච්චරක් මේ ස්පර්ශය පිළිබඳ කෑදරකම වේදනාව පිළිබඳ කෑදරකම තියෙනවා. ඒක නිසා ලැබෙන්නත් ඉස්සලා මේ චිත්තක්ෂණය අපි නාස්ති කරගෙන තියෙන්නේ. ඒක liverලා එක්කෝ දෙයයන් ආශ්‍රය බයිනවා. එහෙම නැත්නම් ආණ්ඩුවට බයිනවා. එහෙම නැත්නම් ආකාශයට බයිනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට බයිනවා. එහෙම නැත්නම් මේ গুপ্ত ධර්ම කියලා කියනවා. නමුත් මේ ස්පර්ශය සහ වේදනාවට තියෙන ගැති ගතිය ඒක නිසා සතුටෙන් සදාහන් කරලා තියෙනවා. මේ ස්පර්ශය පිළිබඳව මාත්‍රාව දන්නවනම් ඒකේ නා එනකම් ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න දන්නවනම් ඒ ප්‍රයෝජනෙයි සලකලා චීවර පින්න පාත සීනාසන ගිලාන් පස්සේ එහෙම නැත්නම් ඇඳුම් කැම බීම ගෙවල් දොරවල් සහ බෙහෙත් පිළිකර උන්වහන්සේක ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී ඇඟ කිලි පොළන තාලට කියලා කියනවා. ඇඟ කිලි පොළන විදිහට කියලා තියෙනවා සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පින්නපාතේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර සේනාසනේ. තමන්ට ලද යම් චිවරකින් සැනසියක්. ලද යම් පිණ්ඩපාතකින් සැනසියක්. ලද යම් සේනාසනකින් සැනසියක්. ඒ වාගෙම තියෙනවා සන්තුෂ්ඨෝසි iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නමන්ට ලැබෙන සිවුරකින් සතුට වීම පිළිබඳ ඔගුණ කතා කරනවා. අනුන්ට කියපන් මේ ලෝකේ සැප තියෙනවා නම් තියෙන්නේ ලද දෙයින් සතුට වීම කියන එකේ විතරයි. ඉතින් එහාට මේ දේවල් අංග සම්පූර්ණ කරලා සැපයක් කියන එක ඒක හීනයක් විතරයි. ඒ නිසා වර්ණවාදී කියන්නේ ලැබෙන්නේ සතුටීමේ ಗುಣ කතා කරන්න ඕනේ. ඒ වගේම ලදදී කැමැති දේ නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. තාම ලස්සන දරුවචනසේ පෙන්නනවා යම් කිසි කෙනෙක් ලද දෙයින් සතුට වෙලා ලද සිවුරකින් සතුට වෙලා නැහැ මම නම් බුදුහාමරගේ බණ අහලා කොහොම හරි ලද දෙයින් සතුටු වෙලා තියෙනවායි කියලා ලද දෙයින් සතුටු වීමක් නොලබන අනික් කෙනාට නිග්‍රහ කරන්න එපයි කියලා. ඒක තමයි මම හිතන්නේ හොඳටම අමාරු දෙයක්. සදාචාරවාදයට කොහොමඩක්වත් කරන්න බෑ. තමන් මේ මේකෙන් බේරිලා ඉන්නවා. මම මේ ස්පර්ශය පිළිබඳව මම හොඳට දන්නවා. නමුත් මට පෙන්ව ළඟ ඉන්න එක ඒ චාරයක් නැතුව පාවිච්චි කරනවා. ඒකට මම ඒක ඒ මනසට පහත් කරලා බලනවා. ඉතින් පහත් කරලා වචන කතා කරනවා. එතෙන් එයාට කොහොම හරි ක්‍රියා කරලා පෙන්නනවා ඔබ කවදා හරි බලපෑ අමාරු වෙනවා ඕම් බලපන් මම ඔහොම ඉන්නව නේද කියලා අන්නේ ඒක විතරක් කරන්න. ඊතරීතර චීවර සන්තුත්‍යාච වන්නවාදී නච්ච චීවර හේතු අනේසරං අපති රූපං ආපච්චති. නොලබන යම සිවුරක් වෙනුවෙන් අක්‍යප ක්‍රමයට මානකමට ගැලපෙන්නේ නැති විදියට පරිශන කරන්න යන්න එපා. ඒක අනුන් ඒක කරන්නේ කියලා දොස් කියන්න යන්නත් එපා. මෙන්න මේකටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ මේකයි බුදුහාම කියන්නේ දක්ෂකම කෙනෙක්ගේ දක්ෂකම තියෙන්නේ කාපිරිය ඇටෝම ගෙදර ගියා වගේ කණ එකේ නෙවෙයි බඩට අල්ලන ප්‍රමාණය කන්න මේෂ කොච්චර තිබුණත් කොහොමරක්වත් මුළු මේෂම කන්න බෑනේ ඒෂා ප්‍රමාණය දැනගන්න තියෙනවා ඒ දක්ෂකම තියෙනවා නැත්නම් ආහාරය මත්තඤ්‍යතාවේ නැත්නම් ඇඳුම අපි දාහන ගන්නකොට වාක්‍යයක් කියවන්නේ ඒදාන් දිගම වාක්‍ය සාමාන්‍ය බුදුජානසයේ ප්‍රතිවීක්ෂා පෙන්ලා තියෙන්නේ ශූරක් වළඳන වෙලාවේ අඳුමක් අඳින වෙලාවෙත් ඒ වාගෙම එකක් තියෙනවා. මේ සීනාසනයක් කියක් පාවිච්චි කරන හැම වෙලාවෙම ඒ හා සමාන එකක් තියෙනවා. ආන් මේ විදිහට දක්ෂකම දන්නවනම් අපි මගේ වේවා අනුන්ගේ වේවා පාවිච්චි කරන හැම වෙලාවකම ඒකට ස්තුති වන්සලා මෙන්න මේ ප්‍රෝජනෙටයි මේක පාවිච්චි කරන්න කියලා ප්‍රයෝජනේ සලකා පාවිච්චි කිරීම කියන එක තමයි බුද්ධ ඥානසික ආර්ථික විද්‍යාව. ප්‍රයෝජනේ සලකලා ඉක්මවපු ගමන් ඒ මිනිසයා ඒක මාත්‍රා වැඩි කළ බෙහෙත් දීපු මිනිසෙක් අමාරු වෙටනවා වගේ. තමන්ට අවශ්‍යතාවයට දේවල් නොලැබී අන්ත දරිද්‍රතාවයටපත් වුණොත් බණ භාවනාවක් කරන්න වෙන්නේ. ඒක නිසා පෙර පිනකක් තියෙන්නත් ඕන. නමුත් පෙර තිබුණාට ලැබුණාට සන්තුෂ්ටි නැත්තම් ඒ වසට මේ ලෝකේ නෙමෙයි මෛත්‍රී බුදුහාමර නෑ කොයි තූත්තු උඩි ගිය සන්තෝෂයක් නෑ. දැන් සන්තෝෂ නැත්තම් කවදා වසන්තෝෂයක්. තියෙනවා නම් සන්තෝෂයි. මේ මොහොතේ නැත්තන් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නිවන් දැක්කද නැද්ද, පැවිදි වෙලාද නැද්ද ගැහන පිළිමි නෙවෙයි. මේ ලද මේ චිත්තක්ෂණේ සතුට ලබන්න නම් මේ ලද සිවුරෙන්, ලද ඇඳුමෙන් සතුට වෙනවා. ලද කෑමෙන්, ලද බින්ද පාතෙන් සතුට වෙනවා. ලද සීනාසනෙන් සතුට වෙනවා. අන්නේ ටික සතුට වෙන්නේ නැතුව ඒ මහාර්ය වංශ තුනක් සරුවචන්සේ කතා කරලා කියනවා. මේ කතා කරලා යම් කිසි කෙනෙක් එහෙම කරනවා නම් ඒ කෙනාට භාවනාරාමෝ හොති භාවනාරතෝ පහානාරාමෝ හොති පහානරතෝ. අර භාවනා කිරීමට ආසාවක් ඇති වෙනවා. භාවනා රාමයක් ඇති වෙනවා භාවනා රතියක් ඇති වෙනවා. මේ අලුතෙන් ආරම්භ නොකරනද අලුතෙන් රැස් නොකරනද ප්‍රහාණය කරන්න ආසාවක් ඇති වෙනවා. ඒ මිනිස්යාට එතකොට අරති කියන අධිකුසලයට කම්මැලි වෙන ගතිය එයාගෙන් දුර වෙනවා. හොඳයි වඩා හොඳයි හම්බ වෙනකොට අපි කරන්නේ වඩා හොඳ පැත්තකට දාලා හොඳ අල්ලන එක. නමුත් මේ ආර්ය වංශ හතර හද කරගත්ත ගමන් හොඳයි වඩා හොඳයි හම්බෙච්ච හොඳ පැත්තකට දාලා වඩා හොඳ අල්ලනවා. ඒ හොඳයි වඩා හොඳයි දෙක අතර තේරුමක් නැති කෙනාට කියනවා අරති කියන චෛසිකෙන් පීඩා විඳිනවා කියලා. අරති අයින් වෙච්ච ගමන් තමයි තේරෙනවා හැම චිත්තක්ෂණයෙම අලුත් මම පෑදෙනවා. ඒතර දැනෙන කවුළු ඇරෙනවා. අන්න එතකොට හොඳයි හොඳයි කියලා හොඳ තියාගෙන ඉන්නේ හොඳින් වඩා හොඳට යනවා. සීලේක ඉන්නේ නැහැ. අදි සීලයක් ගැන කල්පනා කරනවා. ලැබිච්ච සමාධිය නෙවෙයි ඊට වැඩි සමාධියකට පහසුවෙන් යන තියෙන ක්‍රමය. ප්‍රඥාව අධි ප්‍රඥාවක් පාඩපත් කරන කටයුතු කරනවා. අන්න එකට මේ අරතිය කියන චෛතසිකය අද මුළු බුද්ධ ආගමම වනසල තියෙන්නේ මේ චෛතසිකේ. කළාගේ හොඳ දේ තියෙද්දි ලාමක දෙක. ඒක තමයි ආගමෙන් තන්නේ ක්‍රම කරන්නේ. ඒ නිසාම ඒ ආගම් වල අය මේ වගේ මේ ආත්ම නිවන් දකින්න පුළුවන් මේ බණ භාවනා කරන්න පුළුවන් කියනවා වසවිෂ වගේ පේන. ඒගොල්ලෝ කියනවා ඔක් කරන්න බැරි දේවල් මේ නිකන් අයිඩියොලොජිස් විතරව කරන්න බෑ. මිනිසුන්ට පුළුවන් දෙයක් කරන්න ඕනේ නේද? බැරි එල්ලයන් තියාගෙන මොකටද මේ දඟලන්නේ කියලා. ඒ අර්ථි චෛතසිකය ආවට පස්සේ මේ කාමයට පස්සේ දෙවෙනි චෛතසිකය තමයි මාරසේනාවේ කාමාතේ පටවමාසේනා ဒုတိ ය අර්ථි. මේ අර්ථියට එන්න හේතුව සීමාව දන්නේ නැතිකම. කැමේ සීමාව දන්නේ ඇඳුමේ සීමාව දන්නේ සීනාසනේ සීමාව දන්නේ ඉතින් මිනිස්සු පුදුමාකාර නව නිර්මාණ කරමින් තමන් ලේන ලේන කූඩුවේ දුවන්නා වගේ දුව දුව දුව දුව දුව ගත කරන කියලා කියනවා විවේකයක් නැහැ ඉතින් ඒකලාශයක් නැහැ මේ අපි දඟලන දඟලන පරිසරයක් වෙනවා පරිසරය දූෂණය වෙනවා ਸਰබලධාරී දෙයියන් බැරිද මේක හදලා දෙන්න කියලා මොන දෙයියෙකුටවත් හදන්න බෑ තමන්ගේ ස්පර්ශ ආහාරය පිළිබඳව එම වෙනවනම් ඒ යම් කිසි කෙනෙක්ගේ ස්පර්ශය දැනගෙන ප්‍රයෝජන සකල පාවිච්චි කරනවා උත්තරාය චායප්පේපි දිසාය විහෙරති නතේ වරතින් සාදේසු ඒ වරතින් සාදිතද නේ මනස උතුරු කුර දිවයිනට ගියා ඉවසර කවදාකවත් කම්මැලිකම මේ අධිකුසයට කම්මැලිකම කණි මේ සීතල නිසා මට භාවනා කරන්න බෑ අනි මේ උණුසුම නිසා භාවනා කරන්න බෑ මට කැම වැඩි නිසා භාවනා කරන්න බෑ කැම අඩු නිසා භාවනා කරන්න බෑ ඉඩක් හැදීගෙන නිසා භාවනා කරන්න බෑ ඒක සනීප නිසා භාවනා කරන්න බෑ. ගමනක් යන්න තියෙන දිග ගමනක් කියලා භාවනා කරන්න බෑ. ගමන දිග ගමන කියලා ආව නිසා භාවනා කරන්න බෑ. ওই කියන බයිලා මොකක්වත් නැතුව. අපි ඉන්නේ ওই අරික් කාලක තමයි කොයි වෙලාවෙ. මොනවා හරි හේතුවක් තියෙනවා. කාල වැඩි. නැත්නම් කාලා නිදි එහෙනම් කාලා අඩු වෙලා. ඉතින් මොකාකාරී අරික් කාලක් තමයි කතා කරගන්නේ. ඔය එකක්වත් එන්නේ නැහැ කියලා තියෙනවා. ස්පර්ශ හරියට දැනගෙන සීමාව දන්නවනම් එවන්ස උතුරු කර දෙවෙන්ට ගියත් දකුණු දෙවෙන්ට ගියත් නගරයට ගියත් පටේට ගියත් අපරාජිත වෙනවා දේවානම්පි පසංසීති බ්‍රහ්මනාපි පසංසිතෝ කියන. එතකොට උඩ ඉන්න දෙයයන්ට තමන්ගේ ආසනවල ඉන්න බැරුව ඕන දෙයක් කරන්න පුළුවන්කම තියදී ආ කවදාකවත් සීමා වික්මල පාවිච්චි කරන්නේ ඒක දකිනකොට මිනිස්සුන්ට කතා කරන්න දෙයක් නැහැ. ඊට වැඩිය බ්‍රහ්මියෝ එබිල බලනවලු ඒ මිනිස්සයා ඉන්න තැන මේ මනුස්සයා විතරයි ඒ ස්පර්ශයන් පිළිබඳව දැනගෙන කටයුතු කරන්න කියලා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මේ අපිට හම්බෙලා තියෙන මේ සුළු ජීවිත කාලය ඇතුළත ටිකක් ශක්ති ප්‍රමාණී ඇති කියන්නේ ඉගෙන ගන්න. දැන් ඇති ඔය ඇති. ශ්‍රද්ධාවක්වත් නැහැ. ඇති කියමනක් ඇත්තෙම නැහැනේ කොයි වෙලාවෙත් එකතු කරනවා මොකද මේ වේදනාව කියන එක මල්ලක දාලා පුරවන්න පුළුවන් එකක් නෙවෙයි ඇයිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ වැඩක් ඒ වේදනාව පිළිබඳ මේ තාක් සුඛ පිටිපස්සේ එළවන මනුස්සයාට ස්පර්ශය පිළිබඳව කතා කරන්න වෙලාවක් ඉන්නේ. එයාට හිතෙන්නේ ස්පර්ශය ඇති වෙන්න තියෙන්න ඕන. ඒ ස්පර්ශ අනුව තමයි මට මේ සුඛෝපභෝගීත්වය, බහුභාණ්ඩිකත්වය, පාරිභෝගිකත්වය එන්න තියෙන්නේ. ඉතින් මේක සීමාව නැත කරගන්න එක පටන් ගන්නකොට අපේ ඊටේ කාර්මික විප්ලවයත් එක්ක විද්‍යානුකූල දියුණුවත් එක්ක බොත්තමත් අදගල පමණින් සියල්ල ලබා ගන්නට පැති ලෝකය පුදුමාකාර දියුණුවක්. නමුත් දැන් බ්‍රේක් නැතුව දකින්නකොට ඒතර තමයි තේරෙන පටන් ගන්න ගල ගලවල උඩින් පල්ලට දාන්න පුළුවන් යන්න පටන් ගත්තට පස්සේ මොන විදියෙම නැතර කරන්නේ නැහැ. යතිම් බලනකොට ලංකාව වගේ රටවල් හරිම වාසනාවන්තයි මේ කාබාසිනේ පෙරේත જાතිය ඉස්සරහටලා ඉඳලා කරන මේ කැත වැඩේ පේන. පුළුවන් එකා බැරි එකාව කලාගෙන මරාගෙන කාලා උමුත් ඒකෙන් මැරලා යනවා. කිසිම හදා බෙදා ගැනීමක් නැහැ. මොකද මේ ස්පර්ශයේ ස්පර්ශයේ විතින් ස්පර්ශයේ සීමා දන්නේ ඉක්මීමක් නැහැ. ඒක දෙවෙනි ආහාරයට සරුවත් chance පෙන්නන්නේ ඊගාට තියෙන මනෝ සංචේතන ආහාර සංඥා පිළිබඳව. අපි මේ එකනට එකන පරයගෙන යන්න හදන්නේ. එහෙම නැත්නම් අපි මේ ලොක්ක වෙන්න හදන්නේ. හැම වෙලාවෙම කේල් කැනේ මුල්වරිය ඉල්ලන්නේ බුදු සංඥාවක පටලවිලා. මේ දේවල් වල කිසිම වෙනසක් නැහැ. නමුත් අපි මේ මුල් එක මේ මැද එක මේ අග එක කියලා එක එකට වෙන් වෙන නංවනන් දීගෙන පුදුමාකාර රණ්ඩුවක් තියෙනවා. ඉතින් යම් තැනක සරුවචනංශය දේශනා කරනවා යම් තැනක මේ සංඥාව හොඳටම තහවුරු කරලා අල්ලාගෙන දැනගෙන සංඥාව ගෙවෙනකම් භාවනා කළොත් යා ඊට පස්සේ වෙනව නිර්මාණ මොකක්වත් නැති වෙනවා ආරම්භ මොකක්වත් නැති වෙනවා සංස්කාර විසංඛාර බවටපත් වෙනවා ඊට තේරෙන පටන් අර ගන්නවා ඒකමයි අසහනේ කෙලවර දැන් අපි ආනාපානය අල්ලගෙන අනුපන ගුරුසු අවස්ථාවේ ඉඳලා ශීන් අවස්ථාවට යනකොට ප්‍රධාන වශයෙන්ම ආශස් ප්‍රසවාස දෙක අතර සංඥාව පටලවෙන්න ගන්න. දෙක වෙනසක් කරගන්න බැරුව යනවා. අන්තිමට ගියාට පස්සේ හුස්ම ගන්නවද නැද්ද කියන දෙක අතරත් වෙනසක් කරගන්න බැරි වෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ සංඥාවල අඩු වෙච්චාම සංඥා විරත්තසන සම්තිගන්තා. පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. යම් කෙනෙකුගේ හිත සංඥාවන් විරංජනේ වුණා නම් නිරුද්ධ වුණා නම් ඒ හිතේ ගැට නැහැ. ආතති නැහැ. අසහන නැහැ. දැවිලි දැවිලි නැහැ. යම් මිතක යම් දැවිල්ලක් ඇවිල්ලක් අසහනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සංඥාවක් නිසා ඇතිවෙච්ච එක. ඒකත් හුඟක් වෙලාට බොරු සංඥාවක්. ඒක නිසා අපිට භාවනා කරලා සරුවචනාංශෙ පෙන්වන්නේ එතන රූප කර්මස්ථානේ තමයි අල්ලන්නේ. වේදනා සංඥා දිගේ යනකොට මොන අරමුණක් තියලා පටන් අරගත්තත් භාවනා හරියට සත්‍ය පෙළ ගැහිලා එනකොට ඒ අරමුණ අඳුර ගන්න තියෙන ලකුණු ස්වභාවික ලකුණු ආකාර ගති භාව එකෙන් ගිලිහිලා පුතු ශක්ති බවටපත් වෙනවා. ශක්ති බවටපත් වුණාට පස්සේ අරකින් මේක වෙන් කරගන්න බැරි වෙනවා. එතින් ගිය ගමන් ඒක නා දන්නේ නැත්නම් එයාට ලොකු බයක් ඇති වෙනවා මේ ඒකාකාරීකම තනිකම පාළු ගතිය ඇවිල්ලා ආය සංඥාවක් දාගන්නවා. හයිය කුස්ප ගන්න හදනවා. එම්බැන්න හිත නින්දට වැටෙනවා. නැත්නම් සැක උපදවනවා. දැන් මම මොකද කරන්න කියලා අනර සංස්කාර සංස්කරණය වෙන්නේ නැති විසංඛාර වෙන තැනට එනකොට එතන හුද්දේ කලාව විවේකේ අඳුරන්නේ නැත්තම් ඒක නා ආය සංස්කාර කරනවා. අකස් කිරීම කරනවා. මෙහෙම නිකන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද බුද්ධානුස්සති ටිකක් කරොත් හොඳ නැද්ද කියලා. මොනවාක්වත් නැතිලා දෙතිස්කුණක පොඩ්ඩක් භාවනා කරුවොත් අනිච්ච දුක්ඛ අනත්තම් භාවනා කරුවොත් කියලා කොහි හරි තියෙන කුණු කන්දලක් කරකට දාගන්න. බුද්ධාංශ කියන්නේ කුණු කන්දලක් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මොනවා හරි ගෙනත් දාගන්න හදන ගැතියි. එහෙම නැත්නම් මේකේ නාම රූප බලන්න හදන. ධාතු මනසිකාර බලන්න හදන. ඒ මොකද අර සංස්කාර අඩු වේගන යනකොට සංඥා නැති වෙනකොට මහ පාළුවක් එනවා. මහා නිකන් මේ ලොඳ වෙලා බොඳ වෙලා විරංජනේ වෙලා නිරුද්ධ වෙලා, ඡය වෙලා, වැය වෙලා යන්නේක පේන්නේම මුස්පින්තෝ. උසර්වයන් සඳහන් කරන ඔබ ඒ සංඥා නැති තැන ගියොත් අජටාවකාශය ආකාශයේ කියන්නේ ගැට වැටෙන්නේ නැත්නම් කියලා. අජට අවකාශය. ඊළඟ කෙනා මේ ලෝකෙම ඉඳගෙන මේ තියෙන සංඥාවල් වලින් අයින් වුණා නම් නසන්ති ගන්තා ගැට නැහැ. ගැට තියෙන හරියක් තියෙන්නේ මේ ගෑනු, මේ පිරිමි, මේ වයසක, මේ තරුණ, මේ මාළු කියලා ඒ ඒ දේවල් වෙන්කොට හඳුනා ගැනීමට අපි දාන සංඥා ටිකේ තමයි මුළු ලෝකෙ කොම්පියුටර් ටෙක්නොලොජි කියන්නේ හුදු සංඥාවක් විතරයි. IT ටෙක්නොලොජි එක තියෙන්නේ තන්නේ ක්‍රම සංඥා. අපිට පේන්නේ විශාල මැජික් එකක් වගේ. මොකක්වත් නැහැ. ඒ සංඥා ක්‍රමයක් පටලවාගෙන පටලවාගෙන කියන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ හරි ගිහිලයි කියලා. ඒක ඉච්චරයි ඒකේ තියෙන්නේ. ඊට වැඩි ලොකුම ලොකු බ්‍රේන් මේ කම්පියුටර් තමයි මොලේ කියලා කියන්නේ. ඒක තමයි මේ සංඥා පිළිබඳව ඔක්කොම කටයුතු කරන්නේ සර්වචනසේ ඒ සංඥා ඔක්කොම දැනගෙන ඒකේ සර්වචනසේ ප්‍රකාශයක් කරනවා. මහනි මේ දිව්‍යයන් සහිත ප්‍රඥයන් සහිත මරුන් සහිත සංඥා සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි කෙනෙක් දිත්තං සුතං මුතං පත්තං පරිේසිතං අනුචරිතං මනසහ යමක් දැක්කනම් යමක් ඇහුවනම් යමක් ගන්ධ රස පහස බැලුවනම් අනුවිචරිතම් මනස හිතින් කල්පනා කරා නම් අත්තම් පරියේහිතං හිතින් යන්න හැදුවනම් ගියා නම් ඒ සේරමම දනවා. මේ ලෝකේ ඉන්න ඕනම දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් මොකද බුදුරජාණන්සේ මේ මනුස්ස මනසේ අපි කියමු අපි මේ වෙලාවේ මෙලේ ගමු මොලේ සම්පූර්ණයෙන්ම අවදි කරගත්තා. ඒ නිසා බුදුරජාණන්සේ දන්නවා මේ මොලේ ඇතුලේ තමයි අනික ඔක්කොගේ මොල ටික තියෙන්නේ. අනික ඔක්කොගේ මොල වල 102යි වැඩගන්නේ. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් කරා මේ දෙවියන් සහිත මනුස්සය මේකට අපි සර්වඥතා ඥානය කියනවා සියලු දේවල් මම දන්නවා. ඒ නිසා අපි දන්න බුදුහාමුදුරු නොදන්න අපි දන්න කුණු හරප ලෝකේ නැහැ කියලා හිතා ගන්න. එච්චරයි මට නම් තේරුනේ. අපි හිතනවානේ මේ මේ දේවල් නම් තිත්ත කුණු හරප කියලා. දැන් බුදුහාමුදුරන්ට තිත්ත නැහැ ඒකේ. උන්වහන්සේව දන්නවා තේරම. අපි තමයි හිතන්නේ අපි විතර පව් කරන කෙනෙක්, අපි විතර නපුරට හිතන කෙනෙක්, කවතරම් පාහර හිතක් වෙන නැතුව ඇති කියලා. නෑ බුදුහාමුදුරන් කියන ඔක්කොම මම දැකලා මම මේ කතා කරන්නේ. ඒ ඔක්කොමත් තියෙති මේ බන වැටෙනවා. මේ බණ තේරෙනවා. ඒ තේරීමේදී මේ හුදු සංඥාවක ගත කරන්නේ ඒක හොඳට තේරෙන තැන තමයි නින්දකට හීනකින් අවදි වෙච්ච ගමන් ඊට ඉස්සලා කොච්චර ආතතිගත වෙලාද හිටියේ අවදි වෙච්ච ගමන් තේනවා අඩේ හීනයක් නේ කියලා හිතනකොට මොකද වෙලා තියෙන්නේ ඒ වගේම තමයි චිත්‍රපටයක බල බල ඉන්න වෙලාවේ ඒක බාහටම ශාලාව එළි වුණොත් චිත්‍රපටයක් පේන්නේ නැහැ චිත්‍රපටි ඒ ආකර්ෂණ ගතිය නැති වෙලා යනවා. අනේ එළිය වෙන එකට තමයි අපි විද්‍යාව කියලා කියන්නේ. චිත්‍රපටියක් පෙන්වන්න තියෙන අන්ධකාරය තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව විතරයි චිත්‍රපටි බලන්නේ. කරවලේ විතරයි. එළි වෙච්ච ගමන් පේන්නේ නැහැ. ආන්නේ වගේ බුදුරජාණන් කියනවා කොච්චර වහගෙන වැඩි කරත් ආලෝකය වටනට පස්සේ ඒ සංඥා විරක්ත වෙනවා සංඥා නිරුද්ධ වෙනවා සංඥා විරංජනේ වෙනවා උනාට පස්සේ මොනම ගැටයක් අත් නැහැ ඉතින් අපිට මේ ගැට නැතිකම තමයි ප්‍රශ්නේ ප්‍රශ්න නැතිකම විතරයි ප්‍රශ්න නිසා අපි සංඥාවල් සුපර් මාකට් එකට ගිහිල්ලා හරි සංඥාවල් ටිකක් ගන්න දාගෙන ඉන්නවා. ඒක නැත්තම් අමාරුයි. ඒක පුත්‍රජානනාච හොඳටම දැනගෙන මේ සංඥා දැමීමමයි දුක කියලා කියන්නේ සංඥා නොදාගන්න පුළුවන් මතරමයි තැනකට මං ගෙනව නතර කරන්න ඔබ බලපන් කොච්චර ඔබේ හිත අලුතින් සංඥා ගෙනත් දාගන්න. ඒ සංඥා එනවත් එක්කම සංස්කාරය එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සංඥා නිදානානි පංච සංකා හිතේ මේ ගොජ දැමීම හිතේ මේ වාග් බහුල්‍ය කච කචේ තන්නේ ක්‍රම සංඥා මත තියෙන එක. ඒක නිසා භාවනා කරන්නේ න සංඤ සංඤී නොපි විසඤ්ඤී න විභූත සංඤී නොපි අසඤ්ඤී. ඒවං සමේතස විභූති රෝපං තණ්හානි දානානි පపంచ සංඛා. ප්‍රංශ කියනවා භාවනායක තැනකට එනවන සංඤ සංඤී. මේ දිනදා ලෝකේ තියෙන අබුදරුවන්, ගෙවල් දොරවල් ගැන සංඥාවක් නැහැ. න විසඤ්ඤ සංයමට ක්ලාන්ත වෙලත් නැහැ. නොපි අසඤ්ඤී සම්පූර්ණ අසඤ්ඤ වෙලත් නැහැ. න විභූත සංඤ්ඤ සංඥාවක් නැත්තේත් නැහැ. ආහනේ තෙන්න භාවනා වෙනවා. අන්න එතෙන් එනකොට රූපේ දිවිකෙවිලා. ඒවන් සමේතස විභූති රූපං රූපේ තියෙනකන් සංඥා තියෙනවා. සංඥා තියෙනකන් රූප තියෙනවා. ඒ තියෙනකන් ගැටුම තියෙනවා. බුදුන්සේ ආනාපානට දාලා කියනවා ඕක දිහා බලන ඉන්නේ. එතකොට තමයි යනව තැනකට ඉතින් දා පුරුදු සංඥාවක් නැහැ. විසඤ්ඤ වෙලක් නැහැ. අසඤ්ඤිත් නැහැ. සංඥා නැත්තේත් නැහැ. ඒ ඔය කියන තැන විස්තර කරන්න වචනක් නැහැ. හැබැයි හොඳට තේරෙයි. ඒකට හැප්පෙන්න රූප නැහැ. මෙතනින් මේයින් තොර ඕනම තැනක හිතේ කචකචේ තියෙනවා. සංඥා තියෙනවා, රූප තියෙනවා, හිත ප්‍රපංච කරනවා. ඒ නිසා ප්‍රයෝගයෙන් පුළුවන් ප්‍රපංච නැත්තන්ට පෙන්වන්න. නමුත් ඒක අපිට හරි අසහනකාරයි. අපිට ඒක ප්‍රතිපදාවක් විදිහට පේන්නේ කෙලෙස් අරුතනක් විදිහට පේන පේන්නේ තනි වුණා පාළු වුණා නමුත් බුදුරජාණන් කියනවා ඔබ ලක්ෂ කෝටි වාරයක් කරන්න බණත් අහන්න පහළ මේ සංඥා නැති වෙනකොට සංස්කාර නැති වෙනවා සංස්කාර එනකොට සංඥා තියෙනවා අපි සංඥා වල කොච්චර ආදරේද ඒ ආදරේ කියන්නේ කෙලස් වල තියෙන ආදරේ කර්ම වල තියෙන ආදරේ චේතනා වල තියෙන ආදරේ මේ සංස්කාර තමයි ඊගාට විඥාන ආහාරය විඥාණයට පොර දාන්නේ ඒ සංස්කාර තියෙනවනම් අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. එතකොට විඥානාහාරය හැම වෙලාවෙම මොනව හරි රණ්ඩුවක් මොනව හරි අවුලක් මොන හරි ගැටුමක් ඇති කරන තැනට වග බලා ගන්න. එතකොට එයාට නඩු වැඩි වෙන්න වැඩි වෙන්න විනිශ්චයකාරයට හම් වෙන ගතමනාව වෙයි. එයා හැම වෙලාවෙම විනිශ්චයකාරක විදිහට කටයුතු කරන්නේ යමක් නැති පැත්ත පාළු විදිහට පෙන්වනවා. මොන හරි රණ්ඩුවක් තියෙන පැත්ත සිත් බඳනා විදිහට පෙන්නලා ඒ රණ්ඩුව යන තාක්කල් විඥාණයට බොහෝම පොර ලැබෙනවා. විඥාණයට ආහාර ලැබෙනවා. ඒ නිසා විඥානයේ සංස්කාර වලට දෙන්න තියෙන උපරිම බලතල දීලා තියෙන්නේ. ඔබ මොනවා හරි දාලා රටේ අවුලක් ඇති කරපන්. ඒක රට්ටුන්ට ඔබ කල්පනා කරන්න වෙලාවක් නැහැ. අන්න ඒ වගේ විඥානය සහ සංස්කාර අතර තියෙන සම්බන්ධතාවය නිසා විඥාන ආහාර කියලා කියන්නේ සංස්කාර සකස් කිරීම අලුත් නව නිර්මාණ ගැටුම් අදිෂ්ඨාන චේතනා නිවේ ප්‍රවේශන පවතින තාකල් විඥානයේ තියෙන බුදුදහම සඳහන් කරලා තියෙන අර ආහාරය පිළිබඳ ප්‍රශ්නේ ඉඳලා මේවා නැති කරන්න යන්න එපා. මොකද මේක මදහත් ප්‍රමාණයක් අවශ්‍යයි. සියලු සංස්කාරයන්ගේ 100 100ක් නැති වුණොත් එහෙම ඒක කියනවා ඥාන විභාගීය සීදීනස ගැනීමක් කියලා. අපිට ඕන කරන තේ බල බිඳලා පෙන්නලා දෙන්න ඕනේ මෙයා ඉන්න තාක්කල් කරන්නේ මෙන්න මෙයාට උල්පන්දම් දෙන එකයි. ඒ නිසා ඔබට ඕන නම් ඔබේ බල බින්දින්න පුළුවන්. හැබැයි මරන්නේ නැහැ ඔබ. ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවයි කියලා තමයි බුදුරජාණන්සේ සංස්කාර වලට කරන්නේ අඩු කරන අඩු කරන යනකොට විඥානය මොනව හරි ගොඩ පෙරක දොරටුවක් දීලා ඔපිනියන් එකක් දීලා ආයෙ ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා අපි ලක්ෂ වාරයක් ඒ අඩු වෙන තැනට ගිහිලා ආයෙත් අපි විහිම්ම එතන අසහනයකටපත් වෙලා ආය සංස්කාර ඇති කරන හැටි සංඥා ඇති කරන හැටි වේදනාවට ආස වෙන හැටි රූප වලට ආස වෙන හැටි අර අර ඕදෝතු දේ මනේ දාන විදි දකින්නකොට පේන අපේ සංසාර ජීවිතේ පාත්තන්න මේ කපල කන ආහාර විතරක් තිබිලා බෑ. වේදනා අත්‍යවශ්‍යයි. සංඥා අත්‍යවශ්‍යයි. සංස්කාර අත්‍යවශ්‍යයි. නමුත් බුද්ධ ඥානanse ඔක්කොම අත්‍යවශ්‍ය දෙයක බස්සන්න පුළුවන් අඩුම ගානට බස්සලා කියනවා. දැන් ඔන්න පේනව නේද? මේක ඊට පස්සේ වැඩෙන්න මොනවක්වත් කරන්න ඕනේ කටු ගහේ කටුල් කරන්න ඕනේ ඒක වැඩෙනවා. පුළුවන් නම් මේ අඩුව මට්ටමේ තියන්න කියලා බලනකොට මේ ඔක්කොම කෙලස් බලමුළු ඔක්කොම බාරමල පාර බල වේග ඔක්කොම අකුසල් හේබත් හෙම්බත් වෙන හැටි හේබාන හැටි අන්න ඒක දකිනකොට Taman විහිම කොච්චරක් ඒකට පශ්චාත්තාප වෙලා ආය උලං ගන්නවද කියලා ආය කෙලෙස් වලට පණ දෙනවද කියලා බලනකොට ඒක පැත්තකින් සතුටක් වෙනවා මේ දුක් මම විශ්ින් හදාගත්ත එකක් වෙයි කියලා. එහෙම කියනකොට හිතෙන්නේ අපි ඔක්කොම නිකන් මේ අත්ති කියලා බතානියෝගේ බුදුන්ස කියනවා ඇත්තට මේ උඹේ නොදැනුවත්කම නිසා හේතුඵල ධර්මයෙන් වෙන දේ මගේ කියලා අල්ලගෙන මේ කරන වැඩේ නිසා ඒ අනාත්මයක් ආත්මයක් කරගෙන විශාල අහකන දුක්කඳක් දරාගෙන ඉවසාගෙන ඉඳගෙන මේ යුතුයකමක් කියලා සලකනවා. නමුත් මේ ආහාර වර්ග හතර අඩු වෙනකොට තමයි තේරෙනවා. ඒ මට්ටමට බැස්සුවාට පස්සේ කෙරෙන්න ඕන දේ කෙරෙනවා. ජීවිතේත් පවතිනවා. ඒ කටයුතු වුණාට තමන්ට කර්ම රැස්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මම මේ වැඩේ කරුවා කියලා අත්තානුවාද බයක් එන්නේත් නැහැ. දුක් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. නමුත් ඒ දුක් ප්‍රමාණය දැරිය හැකි. දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක මේකවත් විසඳන්න දරාගෙන හිට නැත්නම් මේට වැඩි කබලෙන් ලිපට වැටීම වෙන්නේ කියලා ඒවා අඩු කරගෙන අඩු කරගෙන අනාගාමී වුණා රහත් වුණත් ජීවිතයේ පංචස්කන්ධේ පවත්තන කන්දුක තියෙනවා. අන්තිමට පංචස්කන්ධේ පැවැත්ම ඉවර වෙදී තමයි තව දුරටත් ඇති නොකර කීමෙන් ඒ උපදි විවේක නැත්නම් උපදී උපදිශේෂ වයින් කරන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ නමක් වුණත් මේ ලෝකේ ජීවත් වෙනකොට යම් ප්‍රමාණයක් දරාගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් උන්වහන්සේ කාටවත් මුවින්න බැල කියන්නේ නැහැ. ඔබ ඊට වඩා බස්සන්න බෑ. නමුත් අපි සමාජයට රහතන් වහන්සේ නෙමෙයි සෝවාන් වෙන්නෙත් නැතුව අහනවා සියලු දුක් ඉවං කරගෙන නැත්නම් අන්තිමටම බස්සන්න කියලා. ඇත්තටම වචනේ බලනකොට පේනවා සියලු දුක් ගෙවන් වෙනවා. ඒක නමුත් නැත්නම් හොඳට මතක තියාගන්න සාපේක්ෂ ධර්මයක් තියෙනවා. දරාගතිය හැකි මට්ටමට බස්සන එක විතරයි සර්වඥාන්සේ අපට කියලා දෙන්නේ. හැබැයි මරණ මොහොතේදී ආය ඇති නොවන ආකාරයට නැතිකරන්න අන්න එවැනි හිතේ ශාන්ති ගතියක් සමතුලිත ගතියක් අවශ්‍යයි. ඒක නිසා මේ අඩුවේගෙන යනකොට වෙනට වැඩි ඒක මේ ඉක්මන් කරන්න යන්න එපා. අඩු වෙන ක්‍රමයේ ප්‍රතිපදාවෙන් වෙච්ච දෙයක් කෙලස් අඩු වීමෙන් වෙන දෙයක් ආහාර නොලැබීම වෙන දෙයක් දැන් මට පොට පෑදිලා තියෙනවා කාලානුරූපව තමයි මේක දක්ෂතා කොට නැගෙන්නේ කියලා ඉවසිල්ලේ වෙන එකතු වෙන ගැම්මන බාධා නොකර එහෙම මෙයන්ට ඇරීම තමයි යෝගාවචරය විශ්ින් කරන සමතුලිතතාවය. ඉතින් ඒක මතක් කිරීම සමගම අවශ්‍ය ධර්මදේශනා මෙතනින් නැත කරන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට තම තමන්ගේ සමතුලිතතාවයේ වහවහ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.